අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අද 218 වෙනි අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ එහෙම නැත්නම් අපි කියනවා දෙවෙනි ධර්ම දේශනාව කියලා. ඉතින් අපි ශිළුම දෙනා ධර්ම දේශනාවට tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේ දස ධම්මා පහතබ්බා දස අකුසල පතාති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මේ වාගේ බණ භාවනාවකදී ගත කරන හෝ පූර්ණ කාර්යන පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙකුට සිහි කිරීම සිහි කැඳවීම වගේක් මේ කෙරෙනවා දසුත්තර සූත්‍රයේලා මේකේ තියෙන්නේ දසක නිපාතේ මේ වගේ ප්‍රශ්න 10ක් ඒකක නිපාතේ දුක නිපාතේ තික නිපාතේ කියලා ප්‍රශ්න 10ක් දසසරයක් අහනවා. ඒ නිසා මේක දසුත්තර සූත්‍රය කියලා කියනවා. මේකේ තියෙන්නේ හලයුතු කෙනෙක් පරිහානියටපත් කරන ධර්ම දායත් 10ක් තියෙනවා. ඒවට කියනවා සාසනික වශයෙන් හාන භාගීය ධර්ම කියලා. ඉතින් මේ හාන භාගීය ධර්ම දැනගෙන ඉඳීම පවා හොඳ දෙයක්. එහෙම නැත්නම් මේ පරිහානි කර ධර්ම පිළිබඳ දැනීම පරිහානි කර නැහැ. ඉතින් ඕක තමයි මිනිස්සුන් හොතට තියෙන පටලැවිල්ල. උඟ කෙනෙක් පරිහානිකර ධර්ම ගැන දැන ගැනීමත් පරිහානි කරයි කියලා ඒවා දකින්නකොටම කරප්පන් හැදෙනවා. ඉතින් කටියට කවදාකවත් පරිහානිකර ධර්ම තේරුම් ගන්න බෑ. ඉතින් ඒක තේරුම් ගන්න නැතුව හැදෙන්න බෑ. එතකොට වෙන්නේ මේ ආත්ම ගිනාව පරිහානිකර ධර්ම ඊගාවාත්මෙටම ගෙනියනවා. අදරෑ බුදිය ගන්නකොට තියෙන පරිහානිකර ධර්මත් එක්ක තමයි හෙට නැගිටින්නේ. අඩු ගානේ දන්නවනම් මේ මේ දේවල් පරිහානි කරයි. නමුත් ශාසනයක් තියෙන වෙලාවේ මම මිනිස්සෙක් වෙච්ච වෙලාවේ ක්ෂණ සම්පත් ලැබිච්ච වෙලාවේ ටික දන්නවනම් හොඳයි කියලා. අන්න ඒක මේ මේ මාන්නක්කාරකම කියන මිනිස්යාගේ තියෙන එහෙම නැත්නම් මේ ඔලමලකම කියලා මිනිස්යා තුල තියෙන එහෙම නැත්නම් ප්‍රගල්භ භාවය කියන මිනිස්යා තුල තියෙන මේ කැත ධර්ම නිසා තමයි ළඟ තියෙන හාන භාගීය ධර්ම අහඬ කැමති නැහැ. එහෙම නැත්නම් මේ ශාස්ත්‍රයන් වහන්සේලා මේ දේශනා කරනකොට සාසුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ධර්ම ප්‍රතික්ෂේප කරනවා. සීල ප්‍රතික්ෂේප කරනවා. සංඝයා ප්‍රතික්ෂේප කරනවා. මොකද මේගොල්ලෝ හැම වෙලාවෙම මේ අපිට මේ ඕන ඕන නැති දේවල් උගන්වන්න හදනවා කියලා. ඉතින් අර සංසාරේ බය දැක්කට පස්සේ සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන කෙනාට හිතෙනවා මේ දැනටමත් අපි මේ ගෙනියන පොදිය හුඟක් තියෙන හාන භාගීය ධර්ම. ඔය පොදිය විම තියෙනක හොඳයි. ඔක්කොම නන් නෙවෙයි හැබැයි ඔක්කොම වගේ. මේ අරගෙන ඇවිදින ගමන් පොදියේ තියෙන හරියක් තියෙන හාන භාගිය. ඒක තේරෙයි යක බිම තිබ්බට පස්සේ හරිම හැල්ලුයි. ඔය අපි හම්බ කරන පොදිය තියාගෙන යනවට වැඩිය හරි සාන්ති කරයි ඔය ලැබෙන දෙයක් කාලා ජීවත් වෙන එක. ඒත් නමුත් ඒකට කැමති නැති පිරිසට අපි කියනවා ගිහියෝ කියලා. අපි ඒකට කැමති නැති පිරිසට කියනවා පෘ탁 පෘ탁 කියලා පෘ탁 ජනයෝ කියලා. නමුත් ඒකෙන් කියලා මේ බිම දාන්නවක්වත් පහත් කරන්නවත් නෙවෙයි කතා කරන්නේ. ඒ ඇත්තන්ටත් කැමති නම් ජීවිතය අලුත් කරගන්න පුළුවන්. ඒකට කියන්නේ ජීවිත පරිවර්තනය කියලා. හැබැයි ඒක බිම තිබ්බයි කියන පැවිද්දොත් දන්නේ නැත්නම් හාන භාග්‍ය ධර්ම පැවිදුණා කියලා ඇති වැඩකුත් නැහැ. ඒගොල්ලෝ රූකඩේ තියාන හිටියට වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේ දෙපිරිසටම විප්ලවයක්. ඒකට කියන්නේ ජීවිත විප්ලවයක් ඇති කරගන්න කොනක් තමයි මේ හාන භාගිය ධර්ම ගැන දැන ගැනීම හාන භාගිය නෑ. එහෙම නැත්නම් මගේ මූණේ කණ්ණාඩිය මූණ බලනකොට මගේ මූණ කැතයි කියලා කණ්ණාඩිය පොළවේ ගහලා වැඩක් නැහැ. ඒක කණ්ණාඩියේ දෝෂයක් නෙවෙයි. කණ්ණාඩි පේන්නේ මූණ කැතයි ඉතින් මොන කරන්නේ? ඉතින් අපි හිතන මේ කණ්ණාඩි කම්පැනි ඇද කරලා කණ්ණාඩිය හදලා දැන් මට මගේ මූණ පේන්නේ නැහැ. හදන්න තිබුණනේ ලස්සන කියලා අර රූපලාවන්‍ය දෙනෙක් ගාඩ ගිහලා මූණ අල්ලගෙන ඉන්නවා මේක පොඩ්ඩක් ලස්සන කරලා දෙන්නයි කියලා. අර තමන්ගේ තියෙන ප්‍රകൃති කැත ඒ ප්‍රകൃතියේ තියෙන මේ පෙරේත ගතිය පෙන්වන්න දැනගන්න කැමති නැහැ. ඉතින් මේක මේ වසාලීමේ බොරු ප්‍රවලාවක් තියෙනවා ශිෂ්ට සමාජය තුල. ශිෂ්ට සමාජය හැම වෙලාවෙම ප්‍රෝඩා කරනවා සමාජශීලී වෙන්න ආචාර සම්පatti ගෝචර සම්පatti හදාගන්න. හැබැයි ඇතුලේ කක්ක. ඒක නෑ වැඩි සමාජය තුල. මම කියන්නේ වැද්ද හොඳයි කියලා. බුදුරජාණන්සේ සඳහන් කර තිනවා කින්තේ අජින සාටිය අබ්බන්තරම් තේ ගහණං බාහිරම් පරිමජ්ජති. උඹට ඔය තපසුන්ට කියනවා කින්තේ ජටයි දුම්මේද කින්තේ අජින සාටිය අබ්බන්තරම් තේ ගහණං බාහිරම් පරිමජ්ජති. උඹ ජටාමඩලු බැඳගෙන හිටියට අජින මුවෙක්ගේ පත්කඩයක් අරගෙන ඉඳගෙන හිටියට ඔය නවගුණ වැඩි දාගෙන හිටියට ඔබ ඇතුලේ කෙලස් තියෙනවා නම් පිරිසුදු නෑ. මිනිස්සු වඳිනවා. ජටා මටුළු දකින්නකොට වඳිනවා. නවගුණ වල දකින්නකොට වඳිනවා. අර පත්කඩේ දකින්නකොට වඳිනවා. නමුත් ඇතුලේ නෑ. ඉතින් ඒක නිසා ඒ තපස දන්නවනම් මේක පෙන්නලා දෙන්නේ බුදු කෙනෙක්. නිසා මේක අපි හාන භාගීය ධර්ම ටිකක් විවේකීව ඉගෙන ගනිමු කියලා. ඉතින් මේ වැඩමුළුවට මේ හාන භාගීය ධර්ම අපි ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ මේ පළවෙනි හාන භාගීය ධර්ම පානාති පාත. තව කෙනෙක්ගේ දිවි තොර කිරීම. සතෙක් මරණයි කියන එකයි අපි කියන්නේ. ඒකේ මනුස්සෙක් මරණ එක භික්ෂුව පාරධිකා වෙනවා. භික්ෂුවකගේ සම්පූර්ණ පාරධිකත්වයේ අඩු ගන්න ගැබහෙලීම තැන ඉඳලා අවසාන යූතනීශයකට හරි ඡන්දෙ දුන්නොත් භික්ෂුවගේ පාරධිකත්වය ඇති වෙනවා. ඒ හොඳටෝ මාරාන්තික ලෙඩකට ඔන්න ගමක් නැහැ. මැරෙන්න අරින්න ඔය ඔපරේෂන් එක මේ ප්ලග් එක ගලවලා දාන්න කිව්වොත් භික්ෂුව පාරදිගාවෙන. භික්ෂුවකට ඒකයිති නැහැ. නමුත් සාමාන්‍ය සතුම් මැරීම භික්ෂුවට පචිත්‍යවතක් කරනවා. එතන ඉච්චරම් බරපතල නිත්‍යවතක් කරනවා. නමුත් මිනිස්සයා කියන සතා ඇතුළේ සියලුම සත්තු එකිනෙකා කුලල් කාගෙන ජීවත් වෙන જાතියක් ඒකට ආහාර දාමය කියලා කියනවා. පුංචි සතා මැරෙන්නේ ලොකු සතාගේ හක්කේ. ඒක තමයි ජීවිතේ කැලණිති කියන්නේ අන්න ඒකට. ඉතින් ඒකේ මේ මිනිස්සයා කියන සතා යම් තැනකට පරිණාමයේදී ආවා මරාගෙන කණ්ඩත් පුළුවන් දෝෂයක් නැහැ. නමුත් හන්ට හන්ට හන්ටින් කියලා කියන්නේ ගැදරින් කියලා කව එකක් තියෙනවා. ආලකොල જાති හොයාගෙන අහිංසක ජීවිතයක් ගත ගන්න පුළුවන්. ඉතින් ඒක අද තියෙන සමාජයේ විශාල මාතෘකාවක්. මේ මස් මාළු කෑ යුතුද නැද්ද කියලා. ඒක එහෙම කන්නේ කොයි එකක් කරතයි. හැබැයි මිනිස්සයාට පුළුවන් ඕනේ නම් ඒක නොකා සත්තු මරන්න නැතුව ජීවත් වෙන්න. නමුත් අද මේ ළඟදී එක්කෙනෙක් කතා කරලා කියනවා මේ මානවයා අවුරුදු 50ක් ලෝකෙන් අයින් වුණොත් අනික් සියලුම සත්තු සහ ගස් කොළන් වැඩි. අනික් කුරුමිනියාදී සත්තු ටික ලෝකේ අවුරුදු 50ක් නැතුවත් මනුෂ්‍ය මැරි. ඒ තරම් මේ පුංචි සත්තු තමයි අපිට කණ්ඩ හදලා දෙන්නේ අපි උන්ව මරාගෙන කනවා. ඒ නිසා කියනවා හිට පිට නැති තුරුලතා සනසයි මනුසතා හිට පිට නැති මනුසතා වනසයි තුරුලතා. ඉතින් එතකොට මේ ඇති වෙන සමාජ අපි කරන මේ විග්‍රහ විලෝපණය නිසා ඒ කෙනාට ඒ කෙනාවකේ බලකගන්න සාස්තුවරු සතුම් මැරීම හොඳ නැහැ කියලා කියනවා. නමුත් ඒ ශික්ෂාපදේ නිසා කී දෙනෙක් අපාය යනවද කියන එක මේ අපි ඊ ඇති කරගත්ත ඒ සූත්‍රයෙන් මතු කරගන්න පුළුවන් උත්සාහ කරා. ඒ කියන්නේ සරුවච්චන් ළඟට ඒ නිගණ්ඨනාත පුත්තගේ ගෝලයක් එනවා. ගාමිණී කියලා. ඉතින් ආවට පස්සේ බුදු ජනක අහනවා ඔබලාගේ සාස්තුණ වහන්සේ ඔබට කය වචන දෙකේ හික්මීමක් ඉන්ද්‍රිය দমনයක් ගැන කතා කරනවා. එතකොට මේ ගාමිණී කියනවා එහෙමයි අපිට අපේ සාස්තුණ වහන්සේ කියනවා සත්තු මරන්න එපා සත්තු මරත් ඒකාන්තයෙන් නරකයට යනවා අපායට යනවා. හොරකම් කරන්න එපා හොරකම් කළොත් ඒකාන්තයෙන් නරකයට යනවා අපායට යනවා. කාමීත්‍යාචාරය කරන්න එපා කිරුවොත් ඒකාන්තයෙන් නරකයට යනවා අපායට යනවා. බොරු කේලම් හිස්සචන පරිසවචන කියන්න එපා. නරකෙට යන අපායට යනවා. මත්පැන් පානය කරන්න එපා. නරකෙට යන අපායට යනවා. ඒකල්ලි වෙලා ඒ ඒ සමාලෝචනයක් දෙනවා. නිකණ්ඨනාත පුත්තගේ ධර්මයේ හික්මීමේ යම් බහුලං යම් බහුලං විහෙරති තේන තේන නියාති. කොයි කොයි කර්මයක් වැඩිපුර කරාද ඒ අනුව අපාගත වෙනවා. ඒක තමයි යා යන අපාය. හත්තු මරණ මනුස්සය හත්තු මරණ අපායට යනවා හොරකම් කරන අපායට යනවායි කියලා යම් යම් කර්මයක් බහුල වශයෙන් කරනවාද ඒ බහුල කරන කර්මය අනුව යාගේ ඊගා ගතිය තීන්දුනා කියලා මම හිතන්නේ ඒක අපේ උඟ දෙනෙක් පිළිගන්න දෙයක්. නමුත් ਸਰවචනසික උපහාසයට ලක් කරනවා. අපි ਸਰවචනසික ගෝලියෝනේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කිව්වා කොහොමද ਸਰවචනසේ මේ දේ උපහාසයට ලක් කරන්නේ? ඇයි ඒක අපිට අපේ පොතේ කියලා දෙන්නේ නැත්තේ? සර්වඥන්සේ සඳහන් කරනවා යම් බහුලං යම් බහුලං විහෙරති තේන තේන නියාති කියන එක වෙනුවට යම් යථා යථා වේදනීයං අයම් පුරුෂෝ කම්මං කරෝති තථා තථානං විපාකම් පරිසංවේදිති යමක් දැන දැන විඳිමින් අකුසල කරනවනම් ඒ අකුසලය අනුව යා කර්ම විපාක ලබනවා ඒ නිසා කරන කරන කර්ම වලට විපාක ලැබෙන්නේ නැහැ මේ හිතාමතා කරන විඳිමින් කරන කර්ම වලට විතරයි මේ කෙනාට විපාක ලැබෙන්නේ ඒක ඊළඟන කෑමක් විතරයි. යම් කිසි කෙනෙක් දැන දැන දැක දැක සතෙක් මරනවා නම් ඉතින් කියන්නේ හොඳටම දන්නවා මම මෙච්චර ගෙලසිඳුම් වාර ගාණක් දැන් උපේනවා කියලා. හැබැයි ඉතින් අපි නොදැන කොච්චර දෝ සත්ව ඝාතන වෙන්න පුළුවන්. ඒක එතකොට අදාළ වෙන්නේ නැහැ. හැබැයි කර්මපත නොවුනට කර්ම වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ දෙක අතර සදාචාරවාදියා 100%ක්ම මේවට පශ්චාත්තාප වෙනවා. ඒ මොකද සිල්පදේට බය නිසා එහෙම නැත්නම් හුඹස් බයකින්. දැන් බුදුරජාණන්සේ අපට වගකීමක් දෙනවා හොඳම කර්ම කරන්න ඇති සතුන් මරන්න ඇති ඒක විඳ විඳද කරේ. දැක දැකද කරේ. දැන දැනද කරේ. ඉතින් ඒක කියන්න බෑනේ අපිට සතියෙන් හිටියේ නැත්තම්. අපි යම් කර්මාන්තයක් කරනකොට ඒ දේ මම හිතාමතා කරාද මට සිද්ධ වුණාද කියලා සතිය නැති කෙනාට කියන්න බෑ. උපමාවක් වශයෙන් කිව්වොත් මේ ඉඳගෙන භාවනා කරන එක න හුස්ම ගත්තද නැත්නම් හුස්ම වැටුණද කියන එක මම බලෙන් හුස්ම ගත්තද හුස්ම අනායාසයෙන් වුණාද කියන එක මේක තේරුම් ගන්නත් මේ වගේ වැඩමුළු හත අටක් කරන්න වෙයි. හුස්මවත් ගත්තද නිකන් ස්වභාවයෙන් හුස්ම වැටුණාද. සක්මන් කරනකොට හිතාමතා ඇවිද්දද නැත්නම් සාමාන්‍ය ඇවිදින ගමන් ඒකේ සතිය පිහිටියද කියලා. ඉතින් අර හිතාමත ඇවිදින වෙලාවේ කුපහසයක් වෙන්න ඇති. නමුත් උපහාස කරන මට්ටමේ නෙවෙයි කරන්නේ කොක්කු ඇවිදින්න වගේ ඇවිදින්නේ. බුරු කකුල් කාර්යය යන විදිනවා වගේ අවද මේ ෂෝක් එකට භාවනා කර මේ ඇවිදපු මිනිහෙකුට කිව්වා සක්මන් භාවනා කරපන් කියලා. මෙන්න බුරු කකුල් බැඳා වගේ කොක්කු වගේ හරි විකාර කරනවා. ඉතින් ඒකට hina වෙන්න හොඳ නෑ. මොකද එහෙම කරලා තමයි අපි ඇත්තටම ඇඟට නොදැනෙන සක්මන පුරුදු වෙන්නේ. ඒකෙන් පටන් ගන්න බෑ. නමුත් එතකොට තමයි අපිට තේරෙන්නේ මේ සක්මනේදි කෙරෙන්න ඕනේ ස්වභාවික ඇවිදීම දිහා සතිය යොදන එක. නමුත් අපිට ඒක කරන්න බෑ. අපි ඒ કૃත්‍රිම ඇවිදීමකටපත් වෙනවා. මම මේ හදන කාරණේ කියන්නේ එහෙම කරපුවාම හුස්ම ගන්නවද වැටෙනවද කියලා කියා ගන්න බෑ අපට. මම ඇත්තටම ආයාස කරව ඇවිදිනවද නැත්නම් මේ ස්වභාවික ඇවිදිල්ලද කියලා සක්මන් භාවනාව කොච්චර දෝ කාලයක් කරපුවාම උඟ දෙනෙක් අහනවා කොච්චර දුර බලන්න යන්න ඕනද? කොතනද හිත තියෙන්න ඕනේ? හයියෙන් ඇවිදින්න ඕනේද? හිමීට ඇවිදින්න ඕනේද කියලා මොකද එයාගේ ඇඟ ඇවිදින්න ගියාට පස්සේ ඇවිද්දවන ගතියක් තියෙනනේ ස්වභාවයෙන් බොඩි නොලෙජ් එකෙන් එතෙන්ද එන්නත් යෝගාවචරයට කොච්චර කාලයක් කෝල වෙයිද කෝඩ කෝඩු ගති පායිද ඉතින් මේකෙන් කියන්නේ යාට දන්නේ මම ඇවිදිනව ආයාසයෙන් ඇවිදිනවද ස්වභාවයෙන් ඇවිදිනවද එහෙනම් තමයි මේ මිනිස්සුත් එක්ක කතා කරනකොට මේ කතා කරන දේවල් දැන දැක දැක දැන කතා කරනවද නැත්නම් කට කටච්චෝලිකමට සම්පප්පලාප වලට කතා කරනවද කියලා කවුටක්වත් දන්නේ ඒ තරම්ම අසතියෙන් ගත කරන ජීවිතේ උදේ ඉඳලා හැන්ද වෙනකන් උපන්නාට මේලෝ වෙනවා විනා කියලා මොනවදෝ කරනවා. හැරිලා බැලුවොත් කොයි කොයි දේද දන දන සැරදා කෙරුවේ කියලා. මොකද්දෝ ප්‍රේතෙක් යක්ෂෙක් අපිට ඇවිල්ලා අපිව මෙහෙवला තියනවා වගේ. ඉතින් ආටානාටි සූත්‍රයේ තියෙනවා ඒ යක්ෂයෙකුට ඒ ප්‍රේතයෙකුට යන්න ඕන නම් උතුරු දිශාවට උතුරු දිශාවට යන කුමාරිකාවට වැහිච්චාම ඌට නිකම්ම ලිෆ්ට් එකක් හම්බ වෙනවා. නැත්තම් උතුරු දිශාවට යන කුමරයෙකුට වැහෙනවා. නැත්තම් නාකියෙකුට නැත්තම් නාකිච්චයෙකුට. ඒකට එයා දන්නේ මේ යක්ෂයාමව ගෙනිනවයි කියලා. ඒ ගියාට පස්සේ මම හිතාගන්නම් ආවේ නෑ මම මෙතෙන් ඇවිල්ලා තියෙන මොකාවම මෙතෙට කිරවත් දන්නේ නෑ කියලා. ඉතින් ග්‍රහය ඇරයි යනවා. සතියේ නැත්තම් ඉතින් තොවිල් නටනවා පිරිත් නූල් ගැට ගහනවා. අප නූල් දානවා. සිත කවි කියනවා. මේක මම කරාද නැත්නම් මයින් කෙරුණාද කියන එක කිසි කෙනෙකුට අර්ථයෙන් චර්යාවෙන් සපෙලා කියන්න බෑ ඒක මොකද ගොඩාක් වැඩ කරනට වැඩි කෙනා මම මොකද චිත්‍රපටියක් බැලුවා ඒකේ මේ ජෝ අබේ වික්‍රමේ ඉන්න මූණ අටපට්ටම් වෙලා උත්තටම තුවාල වෙලා හොඳ මිනිස්සයා. ඉතින් ආ බුණු වෘත්තේ කතා කරන ගමන් අහනවා මොකද සීයේ? උඹේ මූණ නිකන් නාලු වෙලා තියෙන කියලා. ඒ කියනවා පුතේ මං ගල්විඩි දෙමිල්ල කෙරුවේ. ගල්විඩියත් බැඳා කෙටුවා. පත්තුනේ නෑ. බලන්න ගියා. යනකොටම බිපුරුවා. මූණ නිකන් අටපට්ටම් වෙලා ගියයි කියලා. ඉතින් මාමි. ඉතින් සීයේ ඇයි උඹ එතෙන්ට ගියේ කියලා. ගියා නෙවෙයි පුතේ ඉතින් ග්‍රහය අරන් ගියා. ඒක තමයි වෙලාවේ හැටි. අපේ ජීවිතෙත් මැරෙනකොට කියන්න තියෙන්නේ අපි මේක ජීවත් වුණා නෙවෙයි ග්‍රහය ඉහලා තියෙනවා නටපු දොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ ඉතින් ඒ අතරමැද වෙන කර්ම ශක්ති සිද්ධ වෙනවානේ සතුන් මැරීම සිද්ධ වෙනවා හොරකම් කිරීම සිද්ධ වෙනවා කාමීත්‍යාචාරය ඒ ඒ කරනකොට කොයි දෙයක් යං යං කම්මං වේදනීයං අයම් පුරිසෝ කරයෝති තන්තං විපාකම් පරිසංවේදේති කොච්චර දෙයක් මේ දැන දැක කරාද කියලා ඉතින් ඒ දේ නිගණ්ඨනාත පුත්තු කියනවා සතෙක් මරුවොත් ඒකාන්තයෙන් නරකාදී සතෙක් මරුවොත් ඒකාන්තයෙන් අපාදේ කියලා. ඉතින් මේ මිනිස්යා අතින් සතෙක් මැරුණයි කියලා හිත මැරුවා නෙවෙයි මැරුණා. එතකොට ඒක කර්මපත නෙවෙයි කර්මයක් සිද්ධ වෙනවා. නමුත් මෙයාට ගුරුන්නාසි කියලා දෙනවා ආවෝ දැන් නම් ඉතින් gediyin තැබුවා වාගේ අපායේ තමයි. ඉතින් මේ මිනිස්යා මැරෙනකම්ම අපායේ තමයි ජීවත් වෙන්නේ. යට අපාය යන්න ඕනේ නැහැ. කෑවට නිින්ද යන්නේ මේ කෑවට බඩ දිරවන්නේ නැහැ. දවල්ට නිින්ද යන්නේ මොකද අර දීපු ධර්මයේ ගුරුනාන්ති කියලා තියෙනවා අතික් මරුවොත් ඒකාන්තයෙන් අපායයි. අතික් මරුවන් ඒකාන්තයෙන් නරකයි කියලා. මෙන්න මේ නියති වාදයකට එවන තමයි ඒකාන්ත වාදයකට වැටෙනකො කිව්වට අහුවෙන්නේ සදාචාරවාදියා විතරයි. මේ වගේ පච කියන නිසා ආගමේ කාල් මාක්ස් තුමා කිව්වා එපා කිසිම ආගමකට යන්න. ඌවගේ තියෙන්නේ තන්නේ කර මත් කරලා මිනිස්සු නොමග යවීම. ගංජා. දාපු වචන තමයි ගංජා. මේ එක මිනිසෙකුත් මේවා රාත්තල් ගාන දැනගෙන නෙවෙයි කන්නේ. කිසි කෙනෙක් මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න බුදු කෙනෙක් ඉන්නේ. එතකොට තමයි අපිට සිද්ධ වෙන්නේ මේ නිග්‍රහ කරන්න කියනව නෙවෙයි. නිකණ්ඨනාත පුත්ත කියන එකයි ඒක ගරු කරන කෙනයි. ශරුවචනාංශය කියන එකයි ඒක ගරු කරන දෙන්න අතරේ අර කෙනා නියත පායට යනවා මේ කෙනා මේකෙන් භාවනාවට පෙළඹිලා මේක මේ ජීවිතෙම ගෙවන් දාලා ගෙවන් කරලා හොඳ මිනිහෙක් වෙන්න බාර. ඒකට කියනවා ජීවිත පරිවර්තනය කියලා. ඉතින් මේ පිරිසේකට ලෑස්තිද නැද්ද කියලා අම්මා මුත්තා කිව්වත් මට නම් තේරෙන්නේ නැහැ. මොකද කට්ටියට ඕනේ අර අහන මිටිය කරේ තියාගෙන අපිත් බෞද්ධයෝ ඕම් බලාපන් අපි කරන හැටි කියලා අනුන්ට මොඩර නැටුන්නට නට ඉන්නවා මිසක්කා තමයි මේ කරපු දේ යම් යම් කම්මං යම් යම් වේදනීයං කම්මං කරෝති අයම් පුරිසෝ වේදනීයං කම්මං කරෝති ඒ පුද්ගලයා ඒ අනුව කර්මයටපත් වෙනවා මිසක්කා කරන කරන දේ අනුව අපායෝ නරකේ ඉන්නේ නැහැ ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ නිගණ්ඨනාත පුත්ත වගේ කෙනෙක් අදහගෙන මේකමයි සම්මාදිට්ඨිය කියන්නේ ගියොත් ඒ පුද්ගලයා ඒකාන්තෙන් අපාය යන බවට මතක් කරලා දීලා කියනවා මෙන්න මෙහෙම පිස්සු නටන ලෝකේ කදාහචි කරහචි ලෝකේ uppajjati තථාගතෝ සම්මා සම්බුද්ධ මෙන්න මේ එක එකන ඇවිල්ලා අන්ධහර පාන ලෝකේ කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙනවා බුදු කෙනෙකුත් කියනවා පත්තු මරන්න එපා ඒක හොඳ නෑ වැලකියම් කරන්න එපා අපාගාමී අකුසල කර්මය. එතකොට මේ පුද්ගලයෙක් ඇහුව හිතාගත්තොත් මේ බුද්ධ ආදී උත්තරමෙන් ආන්සලා මේව නරක වැඩ කරන්න එපයි කියලා කියනවා. ඒ නිසා මම මේක දැනගෙන දැන් මේකෙන් වළකින්න ඕන. දැන් වළකිනකොට යම් ප්‍රමාණයක් කර්ම රැස් වෙලා. අපි ඊයේ කතා කරේ සත්ව ඝාතන ගැන. අද කතා කරන්න යන්නේ හොරකම ගැන. අදත්තා දාන නුදුන් දී ගැනීම ගැන. ඒ පුතිල ඒ බව දැනගෙන මේ නරක වැඩේ මම කරලා තිනු මම දැන් අද තීන්දුවක් අරගන්නවා මම ඊට පස්සේ මේ පින් කරපු අත් දෙකෙන් ආය හොරකම් කරන්නේ නැහැ. එහෙම ජීවත් වෙනකොට යාට තේරුණොත් මේ ඇතිවෙච්ච ජීවිත පරිවර්තනය නිසා මීට පස්සේ මම මේ කරපු කර්ම මේ ජීවිතේම ගෙවන් දාන ගෙවන් කරන අදහසින් සමජීවිකතාවය එහෙම නැත්නම් සතර සංග්‍රහ වස්තු අනුව හැම කෙනාටම දෙන්න පටන් ගන්නවා. හොරකම් කෙරුවා ඉක්මවල දෙන්න පටන් අර ගන්නවා දානීය ප්‍රිය වචනේ අත්චර්යාව සමානාත්මතාවය. දැන් අද ලෝකේ ඉන්න 100ට එකක් ජනතාවගේ ධනය මුළු ලෝකෙම ධනෙන් 50ට වැඩිලු. ඒ පෙරේත જાතිය පුළුවන් තරම් හම්බ කරලා ඒ වගේ කොට්ට මෙට්ට වහගෙන ඒ කුඩ බුදියාගෙන ඉන්නවා ආදායම් බද්දට අහුවේ කියලා. උන්නට ඉන්දියානෙත් නැහැ. හැබැයි මේ සූරකෑම නතර කරන්නෙත් නැහැ. ලෝකේ 110ක ජන මේ එකතු කරගෙන තියෙන ධනෙ ගත්තොත් අප්‍රිකාව වගේ රටවල් වල 90ක් ජනතාව රැයට කන්න නැතුව බුදියන්නේ. අපි වගේ මේ ශිල්පද රැකලා නෙවෙයි කන්න නෑ. අර පෙරේතයෝ ටික තමයි ලෝකේ පාලනය කරන්නේ. උන් තමයි නීති හදන්නේ. උන් තමයි පාර්ලිමේන්තු ව්‍යවස්ථා හදන්නේ. උන් තමයි ආර්ථික න්‍යාය උගන්වන්නේ. උන් තමයි පත්‍ර ටික අච්චු ගහන්නේ. උන් තමයි මේ ගෑණි හෙළි හෙළි කරලා චිත්‍රපටි බඳ හදලා පෙන්නන්නේ. ඉතින් උන්ගේ ලෝකයකනේ අපි ඉන්නේ. ඉතින් අපිත් පොහසත් වුණොත්, අපිත් දැනුවත් වුණොත් අපි ඔය ඔය පැත්තේ නොදැනම හේතු වෙන්නේ. මොකද යට රට යන හැටි විදිහට ආර්ථික රණතු කරන අපි ඉතින් අපි සාමාන්‍යයෙන් කියන පංච අනුග්‍රහිත කියලා ඉගෙන ගත්තනේ. අපි මේ නිවන් දකින්න පස්සාකරින් අනු අනුග්‍රහිත තියෙන නිසා පංච අනුග්‍රහයෙන් සීල අනුග්‍රහිත මේක තියෙන්නේ අනුංගහං කත්තා අනුග්‍රහං කත්තා නෙවෙයි අද හැම රස්සාවක්ම අනුංගහං කත්තා එක්කෙනෙකුට පුළුවන් දත උස්සලා කියන්න මේ රස්සාවේදී සූරා කැම නැහැ කියලා මේ රස්සාවේදී අවස්ථාවාදී නැද්ද කියලා ඉතින් බුදුරජාණන් අපිට පෙන්ලා දෙන්න හරක් බලන එකයි ගොවිතැන් කර්මාන්තේ සොරකමක් නැහැ. ඒක ඉතින් ජීවත් වෙන්න මේ කරන්න ඕනේ කියලා. අද ඒ දෙකත් විනාසයි. ඒ දෙකෙත් ඒ හරකුන්ට දෙන ඉන්ජෙක්ෂන් නිසා කුකුල් පැටවුන්ට දෙන ඉන්ජෙක්ෂන් නිසා කෙල්ලෝ අවුරුදු 9 දී වැඩි වෙපත් වෙනවා. මිනිස්සු තුල විශාල ඇන්ටිබයොටික්ස් වගේක් එන්න පටන් ගන්නවා ඇඟට. මොකද මේ මස් වල තියෙන කාලා. මොකද ඒ තරම්ම ඒ සතා හදන්නේ පුදුම විදියට ඒ කුකුල් පැටියගේ සාමාන්‍ය මස් රාත්ලක් හැදෙන්න ධාන්‍ය රාත්ල් හතරක් ඕනේ. ඒකට මෙච්චර කල් යනවා. ඉතින් ඒකට සැලසුම් කරලා ඒ වෙනුවට ඉන්ජෙක්ෂන් ගහලා අර කුකුල් පැටිය වඩනවා ඊට වැඩිය අඩු ධාන්‍ය ප්‍රමාණයක් දීලා හිට ගන්න බෑ. කකුල් දෙකෙන් හිට ගන්න බැරි තරම් මහත් වෙන්න. ඊට පස්සේ කපලා අපිට සුප් හදලා දෙනවා. ඉතින් මේ විදිහට කරගෙන යන හැම රස්සාවක්ම ගසා කෑමක් තියෙනවා. අනුංගහක් අත්තා. අනුග්‍රහ නෙවෙයි. ඉතින් එහෙම ජීවත් වෙන අපිට කියන්න පුළුවන් ද නෑ නෑ මම නම් කවදාකවත් තොරකමක් කරන්න කියලා කරන්න නැතුව ඉන්න බෑ මේ ලෝකේ. නමුත් බුදුසසුන කියන්නේ සා කොමල අපායට යන්න ඕනේ බුදුහාමුදුරු කියන්නේ අහපන් දැන දැන යම් කර්මයක් කරානම් ඒකට ගෙවන්න වෙනවා. ඒක දැනගෙන ඒක නොකරන්න අදිෂ්ඨාන කරන. දැන් අපි මේ දවස් 7 දවස් 10 කවුරු හරි දෙන මල දාණයක් කාලා ඉන්නේ. තැටි අරන් පොලිමේ ගිහිල්ලා දෙන දෙයක් කාලා ඉන කොච්චර ජොලි දප්පා හැබැයි ඉතින් ඕනේ ඕනේ අයට රතු ලුණු ටිකක් දෙහි බෑයක් අමුරු අමු මිරිස් කරලක් බදව මිරිස් කරලක් හම්බ වෙනවා නම් හොඳයි ඉල්ලන්න ලැජ්ජයි අප්පා ඉදිරිය හිටියනම් කුසියට ගියා ලුණු ටිකක් දාගත්තා අමු මිරිස් කෑල්ලක් කපාගත්තා දෙහි ටිකක් මිරියන කොහොම හරි ඔක බත සරි කරගන්න පුළුවන් මේ ඉඳදී තේන ලුණු ටිකක් අඩුයි ඉතින් කියන්නේයි ඉල්ලුවොත් නම් දෙයි. ගේමට කැතයිනේ. එනකොට මේ කෑම හොඳයිනේ. ඇයි ඒ? හිඟා කන හින්දා. හිඟා කන නිසා. සංඝයා පින්නපාතේ වයින්නකොට පිටිසිඟා වඩිනකොට බලන්න කී දහහක් එනවද බලන්න. හරියට රාජකීය සභාවට රාජාසෙන්ට රජුරෝ යනවා වගේ. පින්නපාතේ යනකොට පිටිසිඟා වඩිනවා. කිසිම හොරකමක් නැහැ. කවුරු හරි දෙයක් කාලා ඉන්නවා. ඒක ලැජ්ජාවක් නේ අද Singapore රටේ සිංහා කෑවොත් හිරේ දාන. ඇමරිකාවේ පිටිසිංහා ගියොත් හිරේ දාන. යෝගේ තහනම්. මොකද දෙයයන්ාංශේ මහපු රටේ කොහොමද හිඟන්නෝ ඉන්නේ? මේක සර්බලධාරී දිව්‍යන්ාංශ විසිල්ලද ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් තියෙන්නේ. ඒකේ ඒ ලෙඩෙක් මහල්ලෙක් මලකඩක් පැවිද්දක් ඉන්න බෑ. ඒක දෙයයන් නිර්මාණයට විරුද්ධයි. ඒකනේ සුද්ධෝදන රජු මේ සිද්ධාර්ථ කුමාරට කරේ ඉතින් මේ පුරවරයන් දිහා බලනකොට මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතනවා. මොකද ඉන්න හරියක් ඉන්න පුරංගනාවන් පුරවැසියන් ඇපල් ගෙඩියක් අකා පිජිරෝ කාර් එකක් පැද පැද ඉන්නවා. බොක්ක බැලුවොත් එහෙම එන ගහත තෝම් පිටිනේ වගේ ගණ්ඩ ජීවිතයක් නැහැ. ඒ වෙනුවට අපිට හිතා ගන්න පුළුවන් මේ වගේ කවුරු හරි කණ්ඩ දෙන දෙයක් අරගෙන අපි හොරකම් කළා නෙවෙයිනේ අපි මේ සිල් අරගෙන ඒ කාලා ඉන්නකොට මං අහන්නේ කවුද ඒකට සතුටු වෙන්නේ කියලා. මෙන්න මේක සතුට වෙන්න කියන්නේ බුදුහාමුදුර අපේ දිහා භාගයට බලන්නේ මෙන්න මේ දේ කකා හිටපන්. හැබැයි මේ හැම චිත්තක්ෂණයකව සතුට වෙයන් මේක කිසිම හොරකමක් නැහැ. කවුරු හරි දෙන දේ ඒක උඹත් දන්නවා දෙන මනුස්සයෙක් දන්නවා. ඒකල මේකට ණය නැති වෙන්න භාවනා කරපල්ලා. අන්නේ භාවනාවට තමයි මේ සතර සංග්‍රහ වස්තු අයිති වෙන්නේ. දානීය, ප්‍රියවචනීය, අත්චරියාව, සමානාත්මතාවය. ඉතින් අපි මෙතෙන් ආවට පස්සේ ඒක ඇලිය බත් කන අපි අතර තාරා තිරන්නේ නැහැ නේ මෙතන. අපි ඔක්කොම එක විදිහට ජීවත් වෙන. ඉතින් මේ සාන්තිය gedර නැහැ මේ සාන්තිය පන්ති කාමරයක නැහැ මේ සාන්තිය කිසිම ආයතනයක නැහැ මේ තාරා තිරම් මට්ටම් නිසා ඒක ලොක්ක මේක සොක්ක කියාගෙන මේ උල කුලල් කාගෙන ජීවත් වෙන ජීවිකාවනේ තියෙන්නේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අතිබන්ද පුත්‍රයාට එයා වැරද්ද බාරගත්තට පස්සේ යම් කිසි කෙනෙක් මේ මම අති සතු හොරකම් වෙලා තියෙන නිසා මම ඊට පස්සේ මෛත්‍රී භාවනා කරනවා දන් දෙනවයි කියලා සියලු සත්‍යයන් વિશે මාතා යත නියම් පුත්තං ආයුෂාය ඒක පුත්තමන් රැකේ එවම්පි සබ්බ භූතේසු මමක් නම දරුවෙකුට මෛත්‍රී කරන්න ආසේ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනාටම හැම මෛත්‍රී කරන මෙහෙතකම හොරකම් නොකරන හැම මොහොතකම හතුන් නොමරන මොහොතකම හැම කෙනෙක් උදෙසා අර චේතෝ විමුක්තිය පතුරු. ඒකට කියනවා සුභ පරමහම්බික්ක වේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. ඉද පඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපරි විජ්ජන්තස. ඉතින් මම ඊයේත් මේ ප්‍රශ්නේ මතු කරා මම නැවතත් කියනවා මේ රිදවන්නවත් කොනහඬවත් නෙවෙයි. හොරකමක් නොකරන වෙලාවේ සතුටු වීම විතරමයි බුදුහාමුදුර අපිට කියන්නේ. හතුන් නොමරන හැම මොහොතකම සතුටු වෙන්න අනේ මගේ අතින් මේ පින් කරපුවත් දෙකේ දැන් සතෙක් මැරෙන්නේ නැහැ. මම මේ ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉඳගෙන ඉඳ දන්නවා කියන්නේ අත්තු මරන්නේ නැහැ. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. සත්තු මරන්නේ නැහැ. ඒ බයත බලනකොට මෑත බලනකොට යනකොට එනකොට කනකොට බොනකොට හැම වෙලාවෙම යත යතව කායෝ පනිහිතෝ හෝති තතහ තතනම් පජානාති කියලා මේ කය තියෙන හැටි දැකදගෙන මොන විදිහටද කය ඉරියව්ව තියෙන බව මම දැනගෙන ඉන්නවා නම් සතුටු වෙන්න පුළුවන් මේ වෙලාවේ සතෙක් මරනවා නෙවෙයි කියලා. අන්නේ සත්තු මරණ වේලාව ගැන පශ්චාත්තාප වෙන එක විපටිසාර භාවය කියලා කියන ඒ වෙනකොට සත්තු මරන්නේ නැති හැම චිත්තක්ෂණයකම මේකට ක්ෂණ සම්පත්තියක් කරගන්න. ඒ ක්ෂණ සම්පත්තියක් කරන්ට සතියයි අප්‍රමාදය අවශ්‍යයි. මම සතුන් මරන්නේ ඒක උජාරුව කියන්න ඕන. ඒකට එළඹ වාසය කරන්න ඕන. සතුටු වෙන්න ඕන. එහෙමනම් ඒ පුද්ගලයා සතු මරන්නේ නැති බව දැනගන්න හැම වෙලාවෙම සතුට කාරණාවක් වෙනවා නම් සත්තු මරණ වේලාව අපාගාමී වෙනවා නම් සත්තු මරණ අකුසල කර්ම වලට කියනවා ප්‍රමාණික අකුසල කර්ම කියලා. මේ මෛත්‍රී වඩන වෙලාවට කියනවා අප්‍රමාණ මෛත්‍රයක් කියලා. ඒ අප්‍රමාණ මෛත්‍රිය තියෙන හිතක ප්‍රමාණික අකුසල කර්ම ක්‍රියාත්මක වෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ න්‍යායක් කියලා දෙනවා. අප්‍රමාණ මෛත්‍රියක් තියෙන හිතක ප්‍රාමාණික අකුසල කර්මයක් පරිසම් දෙන්න බෑ. ඒ මොකද අප්‍රමාණ මේ හිත නිලුම් පතක් උඩ තිබ වතුර වගේ නිලුම් වතුර නිලුම් පතේ තැර වෙන්නේ ඒක වෙන්නේ මරපු සත්තු ගැන විපරිසාර භාවයේ තියෙනවා. ඒක වෙන්නේ එහෙම නිගණ්ඨනාත බුද්ධ අනුගමනය කරන අයට විතරයි. බුද්ධ ශ්‍රාවකෙකුට එහෙම වෙන්න ඕන කමක් නැහැ. ශ්‍රාවිකාවට ඕනෙත් නැහැ. භික්ෂුවට ඕනෙත් නැහැ භික්ෂුණියකට ඕනෙත් නැහැ අපි ඉතින් අනන්ත පව සිද්ධ වෙලා තියෙනවා අනන්ත සංසාරේ දැන් අපිට ලස්සන බුද්ධ ශාසනයක් හම්බෙලා තියෙනවා අපිට ලස්සන manussත්ව ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවා අපිට ලස්සන ක්ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා ඒ සත්තු නොවරන හැම වෙලාවෙම හොරකම් නොකරන හැම වෙලාවෙම ඒ දස අකුසල කර්මපත නොකරන හැම වෙලාවෙම අනේ නැට මේ බුදුහාමුදුරුවෝ පෙළලා දීපු මේ ක්ෂණය සම්පත්තියක් කරගන්න පුළුවන් නම් ඉතින් අතීතය අනාගතය ගැන කල්පනා කරලා අරයා මෙයා ගැන කල්පනා කරගෙන ඉන්න මිනිස්සෙකුට මෙතන ඉඳගෙන gedara ගැන කල්පනා කරලා කොහොමද සාතික් කරලා කියන්නේ මගේ හිත ඒ වගේ සමජීවිකතාවක තියෙනවා කිය. මගේ හිතේ තියෙන දරුවා ගැන හිතේ හිතා නැත්නම් අම්මා ගැන හිතා නැත්නම් දේශපාලනය ගැන හිතේ හිතා මේවා ඔක්කොගෙම වෙන්නේ මොකද්ද අර අපිට ලැබිච්ච මේ වටිනා ක්ෂණ සම්පත්තිය බුද්ධ විඳින්න මෙතන නැහැ උපේලා තියෙනවා උපේලා තියෙනවා බුද්ධි විඳින්නේ නැහැ. මෙන්න මේකට ගසලා ඇරලා හිතට කියලා දෙන්න ඕනේ ගත කරන හැම මනුස්ස චිත්තක්ෂණයක්ම මනුස්ස චිත්තක්ෂණය මේ പ്രേත චිත්තක්ෂණයක්වත් වසල චිත්තක්ෂණයක්වත් යක්ෂ චිත්තක්ෂණයක්වත් නෙවෙයි සතුටින් ජීවත් වෙන්න පුළුවන් නම් සක්විති තමයි මොකද මේ තරම් චිත්තක්ෂණ රාශියක් අපි දස අකුසල කර්මපතෝලින් මෙන් වෙලා ජීවත් වෙනවා අපි දන්නේ අපි හිතනවා මෛත්‍රී බුදුහාමර ඇවිල්ලා අපිට ඉලක්කම් දාලා හරි ගැසලා දෙයි නැත්නම් යම රජුරු ඇවිල්ලා පාය පොතේ නම කපලා දායි කිය. කරන්නේ නැහැ. Taman සමාදන් වෙන්න දන්නේ නැත්නම් ක්ෂණේ උපයන්න දන්නේ නැත්නම් සතිය කියන එක දන්නේ නැත්නම් අප්‍රමාදය කියන එක දන්නේ නැත්නම් කොච්චර උඩ පැනපැන කෑ ගැහුවත් අපි බෞද්ධයෝ කියලා මාව නැති වෙන්න මට බැන්න ධම්මිකාම්තු තොපි ආගේ පෙරේත જાතියක් මුළු ලෝකෙම නැහැ මෙච්චර ලස්සන ධර්මයක් තියෙන ධර්මද්වීපෙත් ඉඳගෙන මේ සුද්ධ කියන දේ කර කර පශ්චාත්තාප වෙවි සතිය හඳුනන්නෙත් නැහැ අප්‍රමාදය හඳුනන්නෙත් නැහැ හැබැයි මහා ලෝකෝට මේ ධර්මදීපේ කියලා නමක් දාගෙන කට්ටියට බණ කියන්න යනවා ඉතින් මමත් ඇරියේ නෑ හොඳටම බැනගෙන ගියා මං කව මටම ගහන්න දෙන්න එපා මට තාවුදයක් දෙන්න අපි පස්සේ ගහගමු කියලා මට දුන්න මෙන්න සත්‍ය කියන එක ඉගෙන ගනි ඉතින් මගේ අවාසනාවට ඒ කාලේ මගේ ඉංග්‍රීසි දැනුම තිබුණ නැති නිසා මට හුඟක් කල් ගියා මම ඕගොල්ලොත් වැඩි බොහොම පමාවෙන් ඉගෙනද මට අවුරුදු 8ක් ගියා. නිසා ඕගොල්ලෝ යත් දක්ෂයි. මං ගිහිල්ලා ටොරොන්ටෝ මේ ජාත්‍යන්තර සමුළුවේ කියලා ඕක මිනිස්සුන්ට පටලැවුවා. එහි මේ සිතුවද ධම්මජීව හැමදාම 8ක් ගියා නම් අපිට 18ක් ඇයි කියලා ඒගොල්ලෝ කියනවා. මං කෝ නෑ යකෝ මම මැට්ට නිසා මට මේ කියන දේ තේරුන්නේ නැති නිසා මට මාස 8 අවුරුදු 8ක් ගියාට ওই ගොල්ලන්ට තේරෙන්නේ එක චිත්තක්ෂණයක් පැය තුල සතියෙන් හිටියයි කියලා. ඒ චිත්තකසන දස අකුසල කර්මපත 10ෙම නැහැ. ඒක ගැන කතා නොකර මේ වේදනා ගැන කතා කරනවා, සද්දු ගැන කතා කරනවා, අනම්මනම් ගැන කතා කරනවායි කියලා කියන විප්පටිසාර භාවයටයි පොහොර දාන. නීවරණ වලටයි පොහොර දාන. ඒක තියෙනවා. කාටත් වෙන කතා කරන්න එපා. එකක්වත් කතා කරන්න එපා. කතා කරන හැම වෙලාවෙම ආරපාක්ෂික වෙනවා. කතා කරන හැම වෙලාවෙම අකුසල් සමාපත්තියකට යනවා. අනේ අපිට පිං ඇති පිං ඇති බුදු කෙනෙක් අපිටලා ඉන්නවා. පිං ඇති අපට මේ එක චිත්තක්ෂණයක් මේ ධාම වෙනුවෙන් පරියංකයක් වෙනුවෙන් සක්මණ වෙනුවෙන් ගත කරන ඒ චිත්තක්ෂණේ මම දන්නවා. මම ඉන්නේ ඉඳගෙන කියලා. මම දන්නවා මම ඉන්නේ ඇවිදිමින් කියලා. ඉතින් මේක කොච්චර ආඩම්බරෙන් කියන්න ඕනද අපි? අපි ලියන වාර්තා 80%ක්ම කියන්න ඕන ඔච්චරනේ. මොකද අපි ඒ අකුසල කර්ම කරමින් ගත කරන කාලය තාම පුංචයි. තාම ටිකයි. නමුත් ඒකම නැවත නැවත සමාදන් වෙමින් හිටියොත් කරපු පුංචි අකුසල කර්මේ අනිවාර්යම අපාය යනවා. අනිවාර්යම අපාය යනවා. ඒක නිසා සරුවචනාංශ නිකං ඉගියට වගේ කියනවා මේ පුංචි අකුසලයක් කරලා සමහරු අපාය යනවා. නමුත් අනික් කෙනා පුංචි අකුසලයේ කෙරුවට එයා ගණන් ගන්න එයා දිවි ලෝකෙත් යනවා මාර්ගඵලත් ලබනවා. ඒ මොකද ඒකෙන්ම ජීවිත පරිවර්තනයක් ඇති කරගෙන එයා ඒ මේව නොකරන්න තීන්දුව කරනවා විතරක් නෙවෙයි. ඒක ඒකට හිලව්වට හොරකම් කරා නම් දන් දීපන්. අසීමිතව දන් දීපන්. හැබැයි මේ අපේ හාමුදුරන් විතරක් දන් දෙන්න යන්න එපා. මේ කටියට වෙලා දෙන්නේ ඒ හාමුදුරන් විතරක්ම දෙන්න එපායි. ඒක දෙන්න බැරි වෙච්චම කනකොට නෙවෙයි. එහෙම නෙවෙයි තියෙන හැම කෙනාටම සමජීවිකතාවය එහෙම නැත්නම් අර්ථචර්යාව දාණය ප්‍රිය වචනය කොච්චර දෝ අපිට කරතයි. කරන්නේ නැහැ කියලා මම චෝදනා කරන්නේ නමුත් ඒ කරන ටික සමාදම් වෙන්නේ කරන ටික වාර්තා කරන්න ලැජ්ජයිනේ. හැබැයි වැරදිච්ච ටික වාර්තා කරන්න කාගෙන් ඉගෙන ගත්තද කියලා බැලුවොත් ආගමික කතුරුවරුම තමයි අපේ ඔළුවට මේවා දාලා තියෙන්නේ. ඒකට සයිකොලොජිවල කියනවා ස්ක්‍රිප්ට් කියලා. අපිට කවුරු හරි කියලා තියෙන සත්තු මරන්න එපා. මරුවොත් අපාය යනවා. ඉතින් අපි ඒක ඔළුවේ දාගෙන ඉන්නවා. ඒ නිසා අපි තව කෙනෙක් සතෙක් මරනවා දකින්නොත් තෝ තෝ තෝ අපායට යනවා කියලා අර මනුස්සය අකුසල කර්ම ටිකක් මාත් බාර ගන්න. මම නොකර ඉන්න විතරක් මදි. අල්ලපු ගෙදර මනුස්සයා දැන් සත්තු මරන්න බෑ. මොකද කවුදෝ කියලා දෙනවා. හැබැයි කවුරුත් කියලා නැහැ. යන් යන් වේදනීයන් කම්මං කරෝති කියන එක කියලා දීලා නැහැ. යන් යන් කම්මං කියන එක තියලා තියෙනවා. විතර ඇහිච්ච දේ අනුව අපිත් විනිශ්චය කරනවා අනුමුත් විනිශ්චය කරනවා ඒකල කවුරු සතෙක් මැරුවත් අපි සාදු කියලා අනුමෝදන් හරියට නිකන් මේ කටින පිංකමකට සාදු කියෝ වගේ ඒ ඔක්කොගෙම මල් මාලයට මල් ලැබෙනවා ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන බෑ අප්පා මේ මේ අපිට භාවනා කරන්න බෑ මේ ළඟ ගෙදර ඌරු කොටියක් තියෙනවා කියන්නේ ඒ ඌරු කොටුවේ සත්තු මරණින්දා බෑ ඒක කරන්න බෑ අපි කොහොම හරි කරලා මේ ඌරු කොටුව නතර කරගන්න එකයි කරන්න තියෙන්නේ. භාවනා පැත්තක දාලා කැමේ අනුන්ගේ හීනි කිරණ එක. ගන්තබා බිස්නස් කර කර ඉන්නවා මිසක්කා. මේ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. උඹ අද ඉඳලා සත්තු මරණ එක නතර කරපන් හොරකම් කරන එක නතර කරපන්. නොකර ඉන්න හැම වෙලාවෙම සතුටු වෙන. ඒක සතුටු වෙන්න මේ සතිය ඒක සතුටු ඒක සතුටු වෙන්න මේ අප්‍රමාද භාවය තියෙන්න eBay. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තුන් හතර පැත්තකින් සාරිපුත්‍ර සාංශිත් අපිට පොඩි අත්උදව්වක් දෙනවා. බුදුජානකසේ සඳහන් කළා තියෙනවා අකුසලයක් වුණා. එහෙම නැත්නම් අපේ සතිය කඩහන අපි ගියා. ඉන්ද්‍රිය අසංවර වුණා. ඒකට අපි පමාව කියලා කියනවා. අන්නේ පමාව පිළිබඳ විපිලිසර වෙනව වෙනුවට අපිට කොච්චර ඉක්මනට ආපහු අර හිතපු පිරිසිදු හිතට එන්න පුළුවන්ද කියලා අහන. ඒක මං හිතන්නේ මට හරියට මතක නැහැ. ආනජ සප්පයි සූත්‍රය කියලා මං හිතානේ ඉන්නේ. ඒකෙදි කියනවා මගේ හිත මොකක්වත්ම නැති පිසුත් තැනකට ගියා. කිසිම නැ විවේකේ හොඳට විවේක වෙනවා. ඔන්න ඉඳකොට එක්කෙනෙක් කවුරු හරි කහින්. කෑපු ගමන් ඒ මේ කැහිබෙල්ල වෙනවා භාවනා කරන්න මට මේ හිතිමුණ සමාධිය ගන්නවයි කියලා අර කැස්සර තරහ යනවනේ. තරහ යනකොටම තේරෙනවනේ මම මෙතෙක් වෙලා හිටිය සාන්තිකර තැනක කෙලෙස් නැති තැනක නිර්මල තැනක නික්ලේශිත දැන් මගේ හිතට මේ කැස්ස පිළිබඳ ද්වේෂය හෝ සද්දයක් ඇතිවීම පිළිබඳ ගොරෝසු තත්ත්වයටපත් වුණා. බුදුසජනතේ කියනවා දේශනා කරනවා සද්දේ නිසා තමයි උඹ දන්නේ ඊට ඉස්සෙල්ලා හිත පිරිසුදු වෙලා තිබුණ බව. ඒ සද්දේ නාවනම් ඒ පිරිසුදු වෙලාවේ පිරිසුදු හිත දන්නේ නැහැ. සද්ද නිසා මේට ඉස්සෙල්ලා තිබුණේ මගේ හිත පිරිසිදු බව දන්නවා. දැන් ওই සද්දෙට කනගාට වෙනා වෙනුවට ඒතං සන්තං ඒතං පණීතං යදිදං උපේක්ඛා කියලා අර හිතපු දැන්නේ යන්න බලාපන්. ඒකට තමයි අපිට මොළ ධාතුව කියන එක තියෙන්නේ. ඒකට තමයි අපිට සාමාන්‍ය බුද්ධිය තියෙන්නේ. ඔය කැස්සට බැන බැන හිටියොත් අර දිගටම අර ගොරෝසු කර්ම රාශියකට යනවා. මේක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා පටිසම්භිදා මාර්ගයේ පමාදේ න කම්පති ඉති සති බලං මේ සතියෙන් වැඩ කරන යනකොට අපි හිත ප්‍රමාදයට වැටෙනවා. එහෙම නැත්නම් පිටපයින්. අන්නේ පිටපයින් වෙලාවේදී කම්ප නොවි. මගේ දැන් පිට ගියා කියලා දැනගෙන ආපහු හිටපු තැනට එන්න පුළුවන් නම් ඒකට කියනවා සති බලය කියලා. මගේ හිත පිට ගියා. හැබැයි ඉස්සර වගේ ඉසాత බඳගෙන මං අඬන්න යන්නේ. මං දන්නවා ඒ උනට හිත තියන්න ඕන කොහෙද කියලා. මං බලනවා ඒ හැකියාව බලනකොට කිසි කරදරයක් නැතුව ආපහු හිත ගෙනත් තියන්න පුළුවන්. ඉතින් එතකොට මේ සතිය කැඩුණා කියලා පශ්චාත්තාප වෙන්න කාරණාවක් නෙවෙයි. ඒ සතියට විශේෂණ පදයක් දානවා සති බලය කියලා. ඒක බුදුරජාණන්සේ කියෝ සකුණග්ගී සූත්‍රයේදී බොහෝම ලස්සනට හරීම විසිතුරුව විස්තර කරනවා. මේ කුඹුරු වල ගොයම් පැහෙන කාල වෙනකොට කූඩු බඳින කැටකිරිල්ලියෝ ඉන්නවා. උන් ඔය ගොයම් අත් තුන හතරක් එකතු කරලා ඕකේ මේ කැටයක් දාගෙන කූඩුව හදලා ගොයන් කපන කාලයට පැටව එළියට එන්න හදාගන්න. ඉතින් යන්තම් පැටියා තටු අලුත් තටු එන වෙලාව එනකොට ගොවියා ගොයන් කපනවා. ඉතින් කිරිලි කරන දේ ඊට පස්සේ අර මේ බුදුහාමුදුර කියන උපමාව හැටියට පැටවු ටික ගෙනියලා ගොවියා බින්නගම හැවට පස්සේ ඒ මඩ කැටයක් යට දීලා කියනවා තව පොඩ්ඩක් උඹලට තටු එන්න ඕනේ ඒ නිසා කොහෙවත් යන්න එපා. ওই මඩ කැටයට හැංගිලා හිටපන්. දැන් අර ගෝයන් කපලා. උන්ට ඉන්න තැනක් නැහැ. ඉතින් මේ සකුණක්ගේ සූත්‍රේ නිසාද කොහෙදෝ සිංහල බෞද්ධයා ගෝයන් කපනකොට කෑල්ලක් ඉතුරු කරනවා කුරුළු පාළුව කියලා. යම් විදියකට කණ්ඩ බැරි කුරුළු හිටියෙත් එimhe කුරුල්ලන්ට කණ්ඩ ඒ වගේ කුරුළු කූඩුවක් තිබ්බොත් ගොවිය සාමාන්‍යයෙන් කපන්නේ නැහැ ඒක. මේ දැන් ওই භූතයා කියලා එකක් තියෙන ගෝයන් කපන එක. ඒකෙන් පුළුවන් ද කුරුළු කූඩු අයින් කරලා ගෝයන් කපන්න. <laughs> දැකලා තියෙනවද දන්නේ නැහැ. ඒ මැෂින් එකට කියන්නේ භූතය කියලා. ඒ ඉන්දියාවෙන් තමයි ගේන්නේ ඩ්‍රයිවර්ලත් ගේන්නේ ඉන්දියාවෙන්. ඒකෙන් තමයි ගොයන්. ඒතකොට කුරුල්ලෝ ඉන්නවා හරි මේ මොකුත් නැහැ. උන් හැඳි ගෑවිලා යනවා. නමුත් මේකේ මේ කිරිලි කුරුළු කූඩු මේ පස් කැටයක් ඇට දරුවෝ ටික දීලා කියනවා යන්න එපා. මම තව ටික දවසක් කෑම ගෙනදලා හිටපන් කියලා. හිතන්නේ එතනේ කිරිලි පැටවුන්ගේ එක පැටියක් ඉන්නවා ගායේ තියෙන එකෙක්. ඒකට හිතනවා ඔය අම්මා කිව්වට කොහොම කෙරුවක්වත් ඔය හැංගිලා ඉන්නවට වැඩිය අර මටි කැටේ උඩ හිටියොත් හොඳයි කියලා. ඌ ගිහිලා ඌකට ටිකක් පොඩ්ඩක් dance තම තමයි ඉන්නකොට කුරුළුකෝ කියලා චිස් ගාලා ගහකට යනවා. දැන් මේකට තටු නැහෙනි තාම අමු මාස. ගහගෙන යනකොට මේ කුරුල්ලා කියනවලු ඒ කාන්තේම මගේ වැරද්ද. අම්මා කියපු දේ ඇහුවනම් මේක හරියන්නේ. මේක වෙන්නේ නැහැ. අම්මා කියපු දේ අහපු නැති නිසා තමයි කියනොට කුරුළු ගොයා බලනවලු මියකා මේ පහුර හිර වෙලා ඉන්න ගමන් කතා කරනවා. කාටද ඒකතෝ කතා කරන්නේ? නෑ නෑ නෑ ඔබතුමයි කිසි වැරද්දක් නෑ. මේක තනිකරම මගේ වැරද්ද. අම්මා කියපු දේ අහුවනම් මේ දේ වෙන්නේ නෑනේ. කවුද තොපේ අම්මා? අපේ අම්මා කැටකිරිලි. මොකද්ද කිව්වේ? අපේ අම්මා කියලා තියෙනවා අරස්ක භූමියේ හිටපන් කියලා උඹ හිතේ නෑනේ. මේ කුරුළු අය අහනවා ආ පැටියාගෙන් තෝ හිතනවාද තෝගේ අම්මගේ අරස්ක භූමියට මට ගන්න බෑ කියලා. ඒ නිසා මම ඔබ නිදාස් කරනවා. ඔබට පුළුවන් නම් ගිහිල්ලා අරස භූමිය හිටපන් කොහේ හිටියත් මම ඔබ දුරු කර ගන්නවා කියලා දැන් අර කුවියට මේ පැටියට දෙන පොඩි අවස්ථාවක්. පැටිය වහාම ඇවිල්ලා අර කැටේ යටටලා ඉන්න ගමන් හිතන්න පුළුවන් මේකට දෙවෙනි වතාවටත් හිතෙනවා. ආයසරයක් අර උඩට වෙලා ඉන්න. ඒ කියන්නේ අවුවනේ අප්පා හොඳට උලන් වදිනවනේ. කන්දකුර ගිහිල්ලා දැන් දැන් මූ දන්නවා දැන් අම්මගේ න කොහොමවත් අනුකම්පාවක් නෑ. දැන් එක සැරයක් කාලා ඉන්නේ. එන්න ඉන්න නටනකොටම ඌට තේරෙනවා සද්දේ කුරුළු ගෝයා එන සද්දේ. ගාගෙන ඉන්නේ. හරියට මේ කුඩයක් දිගාරනකොට එන සද්දේ ඉන්නේ. එනකොටම විජහාට ගිහිල්ලා පස් කැටේ හැංගෙනවා. ඒතකොට කුරුළු ගෝයා ඇවිල්ලා අර පස් කැටේ පපුව වැදිලා මැරලා යනවා. දැන් මේ දෙවෙනි වතාවේදී ඌ කඳ උඩ ඉන්නකොට ඌ කොච්චර සතියකින්ද ඉන්නේ කොච්චර අවදියකින්ද ඉන්නේ ඌට අර ඉස්සල්ල වතාවේ කුරුළු ගෝයා එනවා ඌ දන්නේ නැහැ. දැන් මේ සැරේ ලෑස්තියෙන් ඉන්න නිසා කුරුළු ගෝයා එනකොටම ඌ තමන්ගේ ආරක්ෂක භූමියට යනවා. ඒ වගේ යෝගාවචරය දන්නවනම් මගේ හිත පිට ගිහිල්ලා තියෙන්නේ ඒ අවදි භාවයෙන් යුක්තව නැවත තමන්ගේ ආරක්ෂක භූමියට යන්න පුළුවන් නම් ඒතන් සන්තන් ඒතම් පනීතං ඇද්දන් උපේක්ඛා කියලා ওই ටික කියන්න බුදුහාමුදුරු අවුරුදු 2600 කට ගත්ත උත්සාහයක් නෙමේ අද දක්වාම ඇවිල්ලා තියෙන්නේ. වැරදුවාට ප්‍රශ්නයක් නැහැ. උඹ දෙගුණයක් අවදියෙන් ඉන්න ඕනේ බැරි වෙලාවත් කුරුල්ලා එනවා ඇහුනොත් ඉක්මනට ඵලයන් පත් කැටයක්. ඒ වගේ හිත කොච්චර දුර නන්නත්තරේ ප්‍රශ්නයක් නැහැ. ඔබ දන්නවනම් නන්නත්තර වෙච්ච දැනගත්ත ගමන් ආපහු ගෙනල්ලා ආරක්ෂක භූමියේ තියන්න ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. එහෙම නැත්නම් මේ ආරක්ෂක භූමියට නැත්නම් තෝ මැරනවා තොට ඕක තමයි වෙන්නේ කියන්නේ ඕක කවුරුත් ඕනේ නැහැ. ඒකට නිකණ්ඨනාත පුත්තත් කියනවා. ඉතින් මේ යෝගාවචර මේ ටික දන්නවද මේක යෝගාවචරව කමඨාන් සුද්ධ කරනට ලියන්න පුළුවන්ද? නැත්නම් මේක පිළිබඳව මේ භාවනා කරනකොට මට ලැබිච්ච සුවිශේෂී අත්දැකීමක් නැත්නම් ගුරුපදේශයක් මම මේ ක්‍රියාත්මක කරනවා කියලා කියනවනම් ඒ යෝගාවචරයට වරදින්න මේපාය මේක ක්‍රියාත්මක කරලා බලන්න. හිත පිටේ යන්නම ඕනේ මේ ක්‍රියාත්මක කරලා බලන්න. ඉතින් හිතට පිට නොයාවා කියලා කනපින්දම් ගන්න යෝගාවචරයට කවදාකවත් පුළුවන් වෙයිද? ඒ අනතුරක සේයාවෙද්දී මේ කියන්නේ මේ කුරුළු ගෝයා කාගෙන එද්දී දැන් මේ එන්නේ කුරුළු ගෝයා අපි පරිස්සම් මම පරිස්සම් මම යනවා මගේ මූල කර්මත්තාන්ට කියලා දන්නවනම් මෙතෙක් කල් කරපු භාවනාවෙන් අපිට ලැබෙන ආරස්සාව එච්චරනේ අනේ මගේ හිත පිට ගියා සද්ද ඇහුණා වේදනාව ඇහුණා කොන්ද රිදෙනවා දත කැක්කුමයි බඩ කැක්කුමයි ලෝකේ තියෙන ලයිස්තු ඔක්කොම කමටම් වාර්තාවේ ලියන ලෙඩ රෝග ලයිස්තු එනකම් බෑ බෑ බෑ බෑ කොයිද මේ අම්බුලාවේ අර වාහන මැදයන් එහා පැත්තේ මැලක් තියෙනවා ඇලේ එහා පැත්තේ එළු ගහලක් තියෙනවා ඉතින් උන්ගේ වැඩේ බෑ බෑ ඒක කමඩා සුද්ධ කරනකොටත් ඉතින් ඒකමයි කියන්නේ මේගොල්ලෝ බෑ කොන්දර දිනවා බෑ දතර දිනවා බෑ ශබ්ද ඇහෙනවා බෑ වැස්ස වහිනවා බෑ මැස්ස වහනවා බෑ අයියෝ මේ මේ කවුද <laughs> ඊෂා කියවනවා මිතක්කා මම එහෙම කියවන්න ගියා නම් ඒ තරමටම අපි ಜಾතිය වශයෙන් මේ පොඩි ප්‍රශ්නවලට මේ සත්තු මරණ හොරකම් කරන එක නෙවෙයි මම මේ කියන්නේ ඒකේ අනුසාරයෙන් අපිට බුදුහාමුදුරෝ දෙනවා ඔය කොයි අකුසල කර්ම කෙරුවත් ඒක හදන්න මිසක්ක බුදුහාමුදුරෝ ආවේ පව්කාරේ ඉන්න ගල් ගහන්න නෙවෙයි අපි ඔය දන්න කර්මේ සහ කර්මපතේ කියන එක ඊටාම පටු තීරුවක්. ඒක මිනිස්යන්ට විශේෂෝචර වෙන්නේ නැහැ. ඒ නිසා බුදු ජානකේ සඳහන් කරලා තියෙනවා පව් කරන මිනිහා දිව්‍ය ලෝක යනවා පුංචි පවක් කෙරුවත් තව පව් කරපු එකේ කපාය යනවා ඒ මොකද එයා භාවිත හිත කයක් නැහැ යාට භාවිත සීලයක් නැහැ භාවිත සමාධියක් නැහැ භාවිත ප්‍රඥාවක් නැහැ දැන් මේ කුරුල්ලා පැටියාගේ දෙවෙනි ගමන භාවිතයි පළවෙනි සැරේ ඌ මැට්ටා. ඌ නිකන් කුරුළු පැටියෙක්. දෙවෙනි සැරේට ඌ කුරුල්ලේ කුරුළු ගයාගේ විසඳිලා බේරිලා ඇවිල්ලා ඌ දන්නව අනිවාර්යයෙන්ම එනවයි කියලා. එනකොට වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. Taman ඉන්න කැටේ යටට ඩිංගන එක විතරයි තියෙන්නේ. ආන් මේ විදිහට මේ බුදු කෙනෙක් ඉපදිලා තියෙන නිසා මං පව් කරලා තියෙන ඇත්ත. සතුමුත් මරලා තිනකො යේදනීයන් සත්තු මරලත් ඇති අපි. අවේදනීයමුත් සත්තු මරලා ඇති. වේදනීය වශයෙන්මුත් අනුග්‍රහං කත්වා කරලා ඇති. අවේදනීය වශයෙන් අනුන් ගහන් කත්තරම් 100%ක්ම කරනවා. ඒකේ කතා කරන දෙයක් නැහැ. අද කිසිම රසාවක් මට තේරෙන්නේ නැහැ. එහෙම අනුන් ගසා නොකරන රසාවක්. ආර්ථික විද්‍යාව කියන්නේ තන්නේ කර දුප්පහි විෂය. අවස්ථාවාදී කියලා ඔකට කියන්නේ. අපි MSc කරන වෙලාවේදී එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඇමරිකන් කාර්යය ඇවිල්ලා අපිට ආර්ථිකය හදන හැටි කියලා දෙනවා මධ්‍යම ආර්ථික ක්‍රමයකට හිතනවාද මේ අපිව කොට ගන්න හදනවා කියලා. මේක සූර කණ්ඩනේ හදන්නේ. මේ තියෙන එකත් හූර කණ්ඩනේ හදන්නේ. ඉතින් අපි උන් එකෙක් ගෙනාවුවාම එක පැයක ටෝක් එකට 50000ක් අපේ මැට්ටෝ ගෙවනවා. එක පැයට සාක්කුවේ දාගෙන යන කොච්චර දෝ ගාණක් ඒකල අපිට විනාශ වෙන ක්‍රමයක් කියලා දෙනවා. ඇයි අපේ ගමයි පන්සලයි ක්‍රමෙ මොකක්ද වෙලා තියෙන්නේ? ඇයි අපි වැවයි දාගබ යාත්‍රිකෙට මොකද වෙලා තියෙන්නේ? උන් ඒක හීනකින්වත් අහලා තියනවාද? අඩු ගානේ මේකක් තිබුණ බවවත් දන්නවද උන්? ඇවිල්ලා අපිට මේ කටමැත දොඩවල යනකොට අපේ මේ මේ ක්‍රමේ දන්නේ නැති නිසානේ වෙලා තියෙන නිසා ඒකට ඒ දෙවෙනි වතාවට අතපුච්චගත්ත කෙනෙක් වගේ අපි හිත පිට යනවා. පිට ගියොත් කොච්චර ඉක්මනට නැත්තම් කොච්චර ප්‍රමා වෙලා හෝ මට නැවතත් ඉඳගෙන ඉන්න බවට ඇවිදින බවට සක්මනට හිත ගන්න කොච්චර වෙලා යනවද කියලා ලිව්වොත් ඒ රචනයේ කොච්චර సౌందర్యාත්මකද කියලා හිතන්නේ. කොච්චර පෞරුෂත්වයක් ඇති කරන වීරිය වඩන සද්ධා වඩන සතිය වඩන ප්‍රඥා සමාධිය වඩන ප්‍රඥා වඩන එකක්ද කියලා. ඒක ඒක ඒක පුළුවන් වෙයි කියලා හිතනද යක්ෂ ප්‍රේතේ භූතේ මේ තිරසනෙක් වෙලා හිටියොත් ඔවා කරන්න. ඒ නිසා විච්චි වැරදි ගැන නෙවෙයි මේ බුද්ධ ශාසනය තියෙන්නේ. ඊගාව චිත්තක්ෂණේ පිරිසිදුයි. ඒ චිත්තක්ෂෙන් ආපහු එන්න හැබැයි අර වැරදිපු තැන ඉඳලා පිරිසුදු වෙච්ච තැන පිළිබඳ කතන්දරේ විස්තර සහිතව කියනවා. ඒ කියවණෙන් තමයි අපි මේ කවුරුත් දීපු දෙයක් නෙවෙයි මම ඉගෙන ගත්ත දෙයක් මයිත් පව් සිද්ධ වෙනවා මට පුළුවන්. අන්න ඒකෙදී ඒ සතුට විඳින එකට මම හොඳ පුංචි කතාවක් කියන්නම්. අපි යති බලන කොච්චර වාසිදනකද කියලා. මම ගියා ඔය මේ මැගසින් බන්ධනාගාරයට. ඒකට ගියාට පස්සේ 100 ගාණක් හිටියා. ඒදකොටත් තිබුණා මරණ දඬනේ ඒගොල්ලෝ නියම වෙලා. ඒතකොට එල්ලුම් ගහ තිබුණේ නැහැ. ඇත්තටම කියනවා නම් මේ එදා 3000 ගාණක් ඉන්නවලු එකේ ගාණ ඔක්කොටම කියලා තුන ධම්මජීව හැමතර වෙනවා භාවනාවට රෙජිස්ටර් වෙන්නේ කියලා. රෙජිස්ටර් උනේ මරණ දඬනේ මේ වෙච්ච කට්ටිය විතරයි. අනික කට්ටියට කල් තියෙනවනේ තව. ඒ කිසි කෙනෙක් රෙජිස්ටර් වෙලා තිබුණේ නැහැ. ඒක පැහැදිලිවම ඒ ජේල් ගාඩ් කිව්වා. ඉතින් මේගොල්ලෝ භාවනා කරන ඉන්න වෙලාවේදී අපි උදේවරුේ සක්මන් පරියංග දෙකක් කරා හැන්දෑවරුේ ධර්ම සාකච්ඡාවක් කරා ඊට පස්සේ ආයෙ සක්මන් පරියංගට සුබන මේ සාමාන්‍ය නිසන් වණේ කරන කාලසටහන. ඉතින් ධර්ම සාකච්ඡා කරන වෙලාවේදී අපේ පස් දිනෙකට යන්න ඉඩ දුන්නා. ඩෙන්ටි කාඩ් චෙක් කරලා ඒ කියන්නේ අපි බන්ධනාගාරයට ගියේ වැරදි කරලා නෙවෙයි වරදොල තේරුම් ගන්න එපා. ඒක මේ විශේෂ වැඩ පිළිවෙලට ගියේ. මෛත්‍රික ගිය අනෙක් කට්ටියටත් දුන්නේ මේ චෝදනාවකට ගිහිල්ලා නෙවෙයි. අහපු ප්‍රශ්න හතර වාර්තා කරපෙන්නා කියනවා ස්වාමීන් අද දවස භාවනා කරපු හිරකාරයෝ මේ දෙන ප්‍රශ්න කොච්චර ස්වභාවිකද කොච්චර ටචීද එක මිනිසෙක් කියනවා ස්වාමීන් මට මේක නොකිය බෑ ඒ නිසා මට ලියලා දෙන්න ඕනේ මං කෙලින් කියනවා ඔබ වහන්සේලා දේශ දේශාන්තර වලින් හරි දුෂ්කර පළාත් වලින් හරි ඇවිල්ලා මේ උස බංකෝක ඉඳගෙන වටාත්තක් කරගෙන සිල් සමාදන් කරවල අපිට කියනවා ඇස් දෙක වහගන්න දැන් ආනාපානෙ කරන්න. අරේ මේ කියලා ස්වාමීන් වහන්සේ දන්නවද? ඔබ වහන්සේලා එහෙම කිව්වට අපි ඇස් දෙක වහගත්තාම මොකද වෙන්නේ කියලා. අපි මරලා උසාවියට ඇවිල්ලා උසාවියේ මිනිමරුව කියලා ඔප්පු වෙලා මරණ දඬුවමේ දීපු මිනිස්සු මොකද්ද වෙන්නේ හිතා ගන්න පුළුවන්ද කියලා ඔබ හන්දෙට මේ ඇස් දෙක වහගෙන ඉන්නකොට අපට හිත එකලස් වෙයිද වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මෙතෙන්ට নানা ආකාර බහාරව පන්ති කරනවා. මාත් උත්සාහ කරනවා. වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් මම මේ කියන්න හදන්නේ මොකද්ද කියලා දන්නවද? අද අපි සක්මන් කරා ස්වාමීන් වහන්සේ. පළවෙනි පීවරේදී මට ගුරු හාමුදුර කෙනෙක් එතෙන්ට ඇවිල්ලා කිව්වා හිටගෙන ඉනකොට කකුල් දෙකට බර වැටලා තියෙන හැටි බලන්න කියලා. මට තේරෙනවා ස්වාමීන් වහන්සේ මට තේරෙනවා මම දැන් සතියෙන් ඉන්නේ කියලා. මේ කියන්නේ සතිය පිළිහිටවන්න පුළුවන් පරියන්කේදී බෑ සක්මනේදී. මම එක් කකුලක් උස්සනකොට දකුණු කකුල උස්සනකොට වම් කකුලට බර යන්නේ හැටි. ඊට පස්සේ ආයේ දකුණු කකුල තිනකොට දකුණු කකුලට බර යන්නේ හැටි. ආයේ වම් කකුල ආයේ දකුණු කකුල කියනකොට මට හිතුණා මට දැනුණා අඩු ගානේ පීවර හතරක් එක දිගට සතිය තිබ්බා කියලා මට ඇඬුණා ස්වාමීන් වහන්සේ. මං වාගේ මිනිමැරුමකට ලක්විච්ච මිනිස්සෙක් මිනිමැරුම් දඬුවම ලැබුව කෙනෙකුටත් පීවර හතරක් සතිය පවත්වන්න පුළුවන්. එතකොට මේ මිනී මැරුම් තියෙන දුක්ඛ පීඩාවල් මොකක්වත් හිතේ තියනවද? මේ මේ අපරාධකාරය කිව්වට සතිය පිහිටලා. හැබැයි ඊට පස්සේ බැරි වුණා සාන්ත මම මේක ඔබ වහන්සේට කියන්න ඕන කියලා හිතපු වෙලාවේ ඉඳලා මගේ සතිය කැඩලා ගියා. නමුත් අදයි මට තේරුනේ ස්වාමීන් වහන්සේ මේ සතිය කියන එක අපි වාගේ හිර ගෙදරටත් වැරදි කරපු මනුස්සයටත් ගණන් කරලා කරතයි. ඉතින් ඒ මදිද අපේ මේ ජීවිතේ අපේ මේ මුළු වැඩපිළිවෙලට මදිද මේ මුළු වැඩ මුලුවටම මැදිද ඒක? කාට හරි හේතු කරලා දෙන්න පුළුවන් නම් මේ සතිය පිටවන්න පුළුවන්. සත්තු මරලත් ඇති. හොරකම් කරලත් ඇති. ඒ තියෙද්දි මේ සමාදම් වෙච්ච එක සමාදම් බයංකෝ. සතිය පිටවපු එක සමාදම් බයංකෝ. ඉතින් අපි මේ මැගසින් බන්දරාගාරයට යනකන්ද මේ ඉන්නේ. ඊට ඉස්සලා කරන්න බෑද? ඒක නැතුව මේ පව් කරපු අයට දඬුවම් කරන්නයි අපාය තීන්දුව කරන්නයි අනම්මනම් කරන එක කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ මුළු ත්‍රිපිටකයේ පුරාවටම එහෙම චෝදනා අයිතිවාසිකම් කතා ඇත්තෙම නැහැ. කියලා දෙනවා උඹට වැරදි වෙලා තියෙනවා පුතා. ඒක වැරදි වුණාට ඒක නුසුදුසුකමක් නෙවෙයි. උඹට ජීවිත පරිවර්තනයක් ඇති කරගන්න. එහෙම නැත්නම් අලුතෙන් හැදෙන්න මේක හොඳ භූමියක්. ඒ නිසා ඊට පස්සේ හොරකම් කරන කෙනෙකුට වෛර කරන්නත් එපා. ඒ මනුස්සයාට උනත් හෙට පුළුවන් හැදෙන්න. හැබැයි අපිට මේ ගත්ත මේ ගැම්ම මේ අවුලව ගත්ත එක දිග්ගට අරගෙන යන්න ඕන කොහොමද අරගෙන යන්නේ හොරකම් නොකර ඉන්න හැම වෙලාවෙම සතුටු වෙන්න. අනේ බුද්ධ ශාසනය. අනේ ධර්මය. අනේ සංඝයා. අනේ මගේ සීලය. එහෙම නැත්නම් මං කොහේ ඉඳීද මොනෝ කරයිද? නොකරත් පශ්චාත්තාප වෙවි ඉන්නවනේ. අන්නේ පශ්චාත්තාප වෙනවා වෙනුවට යං යං යං වේදිතං කම්මං කරෝති තම් විපාකම් පරිසංවේදී මම දැක මෙතෙන් ආවට පස්සේ කිසිම කෙනෙකුට නිකමටවත් හිතක් නැහැනේ සතෙක් මරන අදහසක් නැහැනේ මෙතන අපි සීලෙක පිළිట్లాනේ තියෙන්නේ නමුත් ඒක සමාදම් වෙනවද පැයක් වාඩි වෙලා ඉනකොට අපිට පුළුවන් ද කියන්නේ මට හොඳටම විශ්වාසයි මම සතු මරුවේ නැහැ මදයි මම හොරගමක් කෙරුවේ නෑ. මදයි. ඉතින් කාට හරි හිතෙනවද මේක මුළු ලෝකෙටම දන් දුන්නට වැඩිය පිංකමක් කියලා කිව්වට පිළිගන්නේද? මේ සතර සංග්‍රහ වස්තු අත්චර්යාව දානීය පිය වචනේ සමානාත්මතාවයේ මේ හතරම පෙරෙනවා එක චිත්තක්ෂණයක් භාවනා කරනකොට කිව්වොත් එහෙම කී දෙනෙක් කියාවිද ඊට වැඩිය කොච්චර වටිනවද කටින් වින්කමක් කරන්න තියෙනවා ඊටදී කොච්චර වෙන දසනම කාමතුරු ගෙනලා දානයක් දෙන්න තියෙනවා නම් කියලා මෙයාට ලස්සන කිසිම වේදමක් නැතුව උපයන්න පුළුවන් කන්දක් පිං. ඒ වගේම වඩා හොඳ දෙය තියේදී ඒක සමාදම් වෙන්නේ නැතුව අපි කරන අර පුංචි පිංකම් වලට යොමු කරන්න නම් බුද්ධ ආගම කියන්නේ. හැබැයි ඒ ඒවා තියේදී ඒව වෙනුවට කලාගේ උපරිම පිංකම් කරනකොට බුද්ධ ආගම කියනවා බුද්ධ ධර්මය කියලා කියන්නේ. ඒක තමයි ධර්මය කියන්නේ. හැබැයි ඒක කරන්නේ අඳුර පාන්නත් එපා. ඒ කියන්නේ තව කවුරු හරි එහෙම කරන්නේ නැහැ. එයා හොරකම් කරනවා නැත්නම් දන් දෙන්නේ පොඩි ගණන් වල දන් දීලා කෑ ගහනවා. ප්‍රශ්නයක් නැහැ. යාට උනත් හෙට හැදෙන්න පුළුවන්. මොකද මේ මේ ජීවිත පරිවර්තනයක් ගැන මේ කතා කරන්නේ. ඒ ජීවිත පරිවර්තනය තමන්ට ඇති කරගන්න පුළුවන් නම් බුදුචානන්සේ සඳහන් කරනවා සංඛ කියලා මේ සූත්‍රයෙන් සඳහන් නම දීලා තියෙන්නේ කන්දක් උඩට නැගලා හග්ගෙඩියක් කරන පිම්බොත් කොච්චර ඈතකට ඒ සද්ද යනවද ඊටත් එහා මේ සතර සංග්‍රහ වස්තු මෛත්‍රිය. මෛත්‍රී කරනකොට අපිට අපි අතර මේ සමිතිය මෛත්‍රී කරනවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෑ. මොකද ඔක්කොමලා සිල් අරගෙන ඔක්කොමලා සැදී පැහැදී කටයුතු කරන ඇත්තෝ. සිල් නොගත් ඇත්තොත් එච්චරයි. ඒගොල්ලන්ටත් මේක වෙන්න වැඩි වෙලා යන්නේ නෑ. අනිකෝ සතාදාරු බහැර ගහකොළටත් හැම දෙයකටම සමාන මෛත්‍රියක් කරන්න ගියාම අපි මේ gedara ඇත්තෝ දාලාවා කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට අලුතෙන් ඇත්තෝ ටිකක් හම්බෙලා ඉන්නවා. ඉතින් ඒ ටික සම්පෝ ඒ ටික සමාදන් වෙමින් කටයුතු කරන්න ගියොත් මේ අවුරුදු 2600ක් ওই පණ ඇවිල්ලා තියෙනවනේ අපි ළඟට එනකම්ම සාසනේ. ඒව මේ කලගෝසාවෙන් කෑ ගහන තැන නෙවෙයි. ඒ කට්ටිය කරන්නේ පුළුවන් තරම් ওই කවුරු හොරකම් කරුවත් කවුරු සතුම් මැරුවත් අනේ ඒ නිසා මම තීරුම් අරගන්න ඕන් ඔබ සාසනය නොදොන නම් ඔබටත් ওই ටික තමයි වෙන්නේ. ඔබ අනිවාර්යයෙන් ඊට පස්සේ අපා ගන්න. දැන් බලපුවම මැරුවේ නැහැ කියලා දන්නවනේ. කාට පිංචිත් දෙන්න? බුදුහාමුදුරන්ට පිංචිත් දෙන්න. ධර්මයට පිංචිත් දෙන්න. ඔබට කරන්න තියෙන දේ තමයි ඒක සමාදම් වෙයක්. ඒක ලියවලා කියා පාණ්ඩෝන්. කොහොම සත්තු මැරුවේ නැහැ. අඟුලිමාල හාමුදුරන්ට බුදුජානසෙ කිව්වේ යතෝ හම්බගෙන ජාරිය යතෝ හම්බගෙන අරියාය ජාතියා ජාතෝ ජීවිතාන සංචිච්ච ජීවිතාන වෝරෝපේසාම ඒතේන සත්‍ය වජ්ජේන සොත්ති ගබ්බතා. මම මේ දැන දැන සතුන්න මරුපේකේ ආනිසංස බලයෙන් ඔබේ ගැබ්මල පහ වේවා. මේ 9999ක් කපපු මිනිහෙක් මේ කියන්නේ. මොන පරිවර්තනයක්ද මේ? මම මේ ආර්ය භූමියට ආපු දවසේ ලකද්දාක සතෙද්දියා නරක ඉතින් බැලුවේවත් නැහැ. ඉතින් අපි ළඟ ඒ එවැනි හිතක් එන හැම වෙලාවෙම සතුටු වෙන්න ඕනේ. අපි ළඟ පුදුම අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. ඒක සමාදන් වෙන කෙනාට. සමාදන් වෙන්නේ නැත්නම් අර වෙච්ච අකුසල් පිළිබඳව අපාගාමි පාරකට වැටෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරලා තැනකට එනවා භාවනා කරන යනකොට manussත් පටිලාභේම සැපක් කියලා තියෙනවා. කියන්නේ අත්ත් පටිලාභ. පටිලාභ කියලා කියන්නේ මිනිසෙක් වීමම සැපයි. හැබැයි ලෝකේ ඉන්න ඔක්කොමලා කියන්නේ මං වගේ කාලකන්ණියෙක් නෑ. මට මොනවා කරන්න ගියත් කරදර කියලා දුක් අඳෝනාවල්ම තමයි. ඉතින් මං වෙලාවකට කියනවා බණටත් කියනවා. අනේ එහෙම කෙනෙක් නොද්දකින් නොපතන් නොදොමකින් කිය. මිච්ඡර ලස්සන බුද්ධ ශාසනයක් තියේදී මිච්ඡර ලස්සන සතුට වෙන්න ක්‍රම තියේදී මේ අඬාව ගන්න පිරිසක් මොකටේ? ඒ නිසා හැමදාම ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය. අනේ මේ චරිචුරු ගාන එකෙක් නොද්දකින් නොපතන් නොදොමකින් ඒක තමයි කියන්නේ අසේවනාච බාලාණන් එහෙම නැත්නම් විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. ඉතින් අර එක හමුරු කෙනෙක් කියනවා ඒ කියන්නේ ඒ බාල හිතවිලි අයින් කරන්න කියන පුද්ගලයා අයින් කරලා බේරන්න බෑ මේ ලෝකේ. ඒගොල්ල මගේ හිත මම නිතරම පිපිච්ච මලක් වගේ තියාගෙන ඉනවා. නෑ මම ඉතින් සතෙක් මැරෙන්නේ නෑ. සතෙක් මැරුණත් වේදනීය කර්මයක්ද කියලා බලනවා. වේදනීය කර්මයක් නම් උඹට දඬුවම් විඳින්න ඕන. ඒක දැන් මේ ජීවිතේම විඳපන්. ලබන ආත්මෙ ගෙනියන්න දෙන්නපා. ditta ධම්ම වේදින වශයෙන් ගෙවපන්. ලැබනාත්මෙට ගියොත් අපරපරි වේදනාවක් වුණොත් විශාල වෙනවා. ඒ නිසා කවුරු හරි උඹට කුටි ගන්න වෙයි මේකට. නැත්තම් මර දඬුවමකයි සතුටින් බාරගන්න. ඒතර අපි කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. ඇයි මෙච්චර පින්ට කර දාහන් කරන මට කරදරේ ඉන්නේ කියලා. අපි ප්‍රධාන දායකයෙක් හිටිය යන පාරේ ඒ මනුස්සයාට මේ දියවැඩියා හැදිලා කකුල කපන්න වෙලා. ඉතින් මේ මිනිස්සයා බණ කියන හාමුදුරන්ට බැනලා කිව්වලු මෙච්චර දන් දෙන්න මගේ කකුල කපන්න උඩේ මොකද්ද ස්වාමීන් වහන්සේ කියලා දෙන්නකෝ මට කියලා. ඉතින් හාමුදුර කියලා තිනවා මම වෙන මාතෘකාවකට බණ කියන්න ආවේ කියලා. එන ඕඩ්නේ ඔබ වහන්සේ. එතකොට හොඳටම කේන්දි ගිහිල්ලා මේ දන් දෙන්න මට කකුල කපන්න උනායි කියලා. ඒකෙන් දන් දීපු නිසා කකුල කැපන්න බෑ. අන්න එහෙම කර්මයක් කර්ම දහ කර්මවාදයක් අපි කරගෙන තියෙන්නේ. නමුත් බුදුජානනාංශය සඳහන් කරන්නේ වෙන යං යං වේදිතං කම්මං කරෝති. තමන් කරන දේ පිළිබඳ වේදනාව විඳීම දකින්න සතිය තියෙන්න ඕන. ඒක නිසා දවස පුරා අපිට එහෙම සතුට වෙන පුරාන් චිත්තක්ෂණ කෙල කෝටි ලක්ෂ වාර කීයක් තියෙනවා. ඒවා සීරම ගඟට ඉනි කැපුවා වගේනේ. අපි සමාදම් වෙන්නෙම වැරදිච්ච ටික විතරනේ. ඒකට හොඳම නිදර්ශනය තමයි කමඨාන් වාර්තාව. ලියන හරියක් පටන් ගත්ත වෙලාවේ ඉඳලා චෝදනා පත්‍රයක් දාන්න. ඒකල අන්තිමට අහනවා මට මේ ප්‍රශ්නේ තියෙනවා. විප්පටිසාර භාවය කියලා එකට කියන මම හැබැයි එහෙම කිව්වට පස්සේ හෙට ලියන කට්ටිය අඩු වෙයි දන්නේ නැහැ. එහෙම කරන්න එපා. ඔලිවර ගමන්නේ නැහැ. මේ ලියන්නේ කොහොම කරගෙන යන්? මොකද එතකොට අපිට සාකච්ඡාවට කාරණාවක් හම්බ වෙනවනේ. ඒ නිසා මේ ලෝකේ නෑ බෑ කියන වචන දෙක කවදාකවත් පාවිච්චි කරන්න එපා. ඇති හැකි සංඥාව තියාගන්න. මේ දුර්ලභම වස්තු හයම හම්බෙලා තියෙනවා අපිට. බුද්ධෝත්පාද කාලය ලැබිලා හම්බෙලා තියෙනවා, manussත්ත්ව ප්‍රතිලාභය හම්බෙලා තියෙනවා, ක්ෂණ සම්පත්‍ය හම්බෙලා තියෙනවා, තත්ධර්ම ශ්‍රවණේ ලැබිලා තියෙනවා, සත්පුරුෂ සංසේවන ලැබිලා තියෙනවා වුණනම් පැවිදි වෙන්න පුළුවන්. ඒ ඔක්කොම තියේදී ආයසරයක් කියනවා නම් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ වෙච්චර හොඳ එක්කෙනෙක් නෙමෙයි, මෛත්‍රී බුදුහාමුදුරුවෝ හොඳයි කියලා ලංකාවේ ලංකාවට බොහොම කන් ලාවට ඇහෙන රටක්. බෝසත්වරු හොයන්න පුළුවන් බුසල් ගණන්. අප්‍රමාද ධර්ම වෙනුවට ප්‍රමාද ධර්මයක් දාගෙන ඒගොල්ල පිටිපස්සේ අඬහව ගාගෙන කට්ටිය යනවා. මෙච්චර මේ ඒ එතන මේ මේ දැන් දැන් එන කර්ම එතන එතන ගෙව ගෙවා ලබනාත්මට යන්න දෙන්නේ නැතුව රකින්න තියෙන මේ විපස්සනාවත් තියේදී සතියත් තියේදී අප්‍රමාදයක් තියේදී අපි ඒක ටිකක් අමාරුයි කියලා අර වගේ දේවල් පිටිපස්සේ යන ගතියට ආමුදුරට දොස් කියන්නත් බෑ ඒකට අනුග්‍රහ කරන දායකයෝම තමයි මේ වැඩි වෙලා තියෙන්නේ ඉතින් කවද මේ වෙනස වුණාද කියලා හිතන්න බෑ ඉතිහාසය බලනකොට තිබිලා තියෙන්නේ ආසින් වඩින ස්වාමීන් වහන්සේලා නිසා වීපැදුරක් වේලා ගන්න බැරි තරම් රහතන් වහන්සේලා හිටපු රට. මේ පල්ලෙහා තියෙනා වගේ අම්බලමක කිසිම තැනක් තිබුණ නැතුව ලංකාවේ හැම ගමකම තිබුණලු පාත්‍රශාලාවක් ඒකේ වාඩි වෙලා භාවනා කළ රහත් වෙන්නේ නැහැ කියන කිසිම පාත්‍රශාලාවක් ලංකාවේ තිබිලා නැහැ. අද ඒක කොච්චර ඈත් කරගෙන ඉන්නවද අපි ඒ මොකද හේතුව මේ අකුසල් සමාදන් වෙන්න නිසා. ඒ වෙනුවට සතිමත් වෙන එකන පුඤ්ඤං මේ කතන්ති නන්දති මම මේ සතිය වඩනවයි කියලා විතරමයි සතුටු වෙන්නේ මට මාර්ගඵල ලැබේවා මට අභිඥා ලැබෙ මොනම දෙයක්වත් බලාපොරොත්තුවක් නැහැ. මම භාවනා කරනවා මම සතිය වඩනවා. මම ඉඳගෙන ඉන්න බව දන්නවා එච්චරමයි. එහෙම නෙවෙයි ගෙදර කට්ටියට ගිහිල්ලා වෙලා තියෙන්නේ මම ගෙදර කට්ටියට කියලා එන්නේ මම මේ සැරේ සංකාරූපෙක්ඛා ඥානය අරගෙන එන්නේ ඕ බලාපන් කියලා යනවා. ඉතින් ගියාට පස්සේ කට්ටියට කියනවා අනේ බැරි වුණානේ සංකාර උපේක්ඛාව ගේන්න මම බල උද්‍යප්පේ ඥානෙ ගෙනවයි කියලා ගෙදර කට්ටියට කියනවා. ඉතින් ගෙදර කට්ටිය දන්නවා හොඳටම මොලේ නරක් වෙලා තියෙනවායි. මේ භාවනා කරන්නේ මොනවද බලාපොරොත්තු මේ ඒ ඒ චිත්තක්ෂණේ තියෙන මේ සැහැල්ලුව ඒ ඒ චිත්තක්ෂණෙ මේ ඉඳගෙන ඉන්නවා දන්නවා. අවිජින බව දන්නවා. ඒක තමයි මේ බුදුහාන්දි උත්තමයන් වහන්සේලා කියන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ සත්තු මරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වෙලාවේ හොරකම් කරන්නේ නැහැ. ඒ කියන්නේ කාමීත්‍යචාරය කරන්නේ නැහැ. බුරු කියලා හිස්සසින පරිසෝචන නැහැ. ඒක සමාදම් වෙන්න. නැත්නම් ඔකට සතුටු වෙන්න මේ එක්කෙනෙක්වත් දරුවෙකුට කියලා දීලා තියෙනවා. කියලා දෙයිද අධ්‍යාපන දෙපාර්තමේන්තුව. උන්ට කියන්නේ මොකද්ද? උඹ සිවිල් සර්වන් කෙනෙක් වෙන්න ඕනේ. උඹ දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. උඹ ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා මේ නොලබපු කුණදෝ කුණු හර්පයකට ආස්කුරේ පස්සපැත්තට ගිනි තිබ්බා වගේ උඩාරිනෝ චෝස් ගාන. උඩ ගිල ඩෝං ගාල පුපුරපම කෑලි කොහෙද කියලා හොයන්නේ. අනේ අද પરම්පරාවේ ඉන්න දෙමව්පියෝ වගේ අමන තක తీරු මරි මෝඩ જાතියක් මේ දරුවෝ මේ ලැබිච්ච චිත්තක්ෂණය ලැබිච්ච ෂණ සම්පත්තිය දන්නේ නැතුව අල්ලපු ගෙදරට වැඩිය ඉස්සරහට දාන්න ගිහිල්ලා ඒ දරුවන්ට තේරෙන්නේ නැහැ සත්තු මරන්නේ නැති එක පිනක් කියලා. ඒ දරුවන්ට තේරෙන්නේ නැහැ හොරකම් නොකරන එක පිනක් කියලා. ඒක අපෙන් ගිහිල්ලා අඩු ගානේ අපි උත්සාහ කරමු සතිමත් හැම චිත්තක්ෂණයකම අපිට දස කර්මපත වලින් වෙන් වෙච්ච බව අද්දුටු ප්‍රත්‍යක්ෂයක්. ඕක සපේලා ලියන්න දන්නවනම් ඕක සපේලා කියන්න දන්නවනම් ඒ වචනේ ලෝකේ සනසන. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා එහෙම කතා කරන එක්කනාගේ ඒ සැනසීම බෝ වෙන ලෙඩක් බවටපත් වෙනවා. චර්චුරු ගාන කට්ටිය කතා අවශ්‍ය නැහැ. ඒ ඒ ඇත්ත ඇති හැටියට වර්තමාන මොහොතේ මම සතුටින් මම භාවනා කරනවා වෙන මොකක්වත් ඕනේ නැහැ මට සතිමත්කම ඇති වෙන මොකක්වත් ඕනේ කියලා ඒක කියන්න දන්න කෙනාගේ රචනා මම මම හිතන්නේ මම 24 වෙනිදා ඉන්නේ මම දීලා යන්නම් මේ ෂෙහාන්ට අර බලංගොඩ ළමයාගේ ලියුම බලංගොඩ ළමයාගේ ලියුම ඒ ළමයා නමේ පන්ති ගෑනු ළමෙක් හිතලා ලියනවා උදේ වරුවේ සතියෙන් ගත කරන හැටි ඒකට PhD එකක් දෙන්න වටිනවා ඒ තරම්ම සතුටින් මේ ලැබිච්ච අවස්ථාව අරගෙන ප්‍රයෝජන ගන්නවා. ඒ ලියුම ලියන්න පටන් ගත්ත දවසේ ළමයි පන්තියේ පළවෙනි වෙලාව. දෙවෙනි ලියුම ලියනකොට දෙවෙන්නත් එක්ක ලකුණු පරතරය 270යි. තුන්වෙනි ලියුම ලියනකොට ලකුණු 300ක පරතරයක් තියෙනවා. පළවෙනි එක නෑ දෙවෙනි එක නෑ අතර. පුදුමාකාර සතුටකින් ලියන්නේ. මම ඇවිදිනකොට මම ඉස්කෝලේ යනකොට පියවර 52ක් තිබ්බා. ගෙදර ඉඳලා එනකොට 30 ගාණක් තිබ්බා. මෙතනලා ඉස්කෝලේ යනකම් වංගු 27ක් තිබ්බ පාරේ. ඔච්චරයි. ගෞරවකත් හිතන්නේ නැහැ ඕකේ පිනක් තියෙනවා ඕකේ දක්ෂකමක් තියෙනවා ඕකේ මේ අකුසල කර්මපත නැහැ කියලා. නමුත් ඒ ළමයා ඒක සතුටින් ඉදිරිපත් කරන හැටි බැලුවොත් මම කරපු දේ ඒක ඉංග්‍රීසියට දාලා ලෝකෙ හැමතැනම ඇදියා. ඊට පස්සේ ළමයි 10 15ක් මට ලියලෙව්වා. මෙන්න ස්වාමීන් වහන්සේ මගේ දවසේ සතිය. මම ස්ලෝවකියාවට ගියාට පස්සේ එතන ට්‍රාන්ස්ලේට් කරන එක නඩක පුළුවන් නම් මේකේ ස්ලෝවකියන් භාෂාවට දාපන් කියලා. දාලා අර ළමයට තිලිනයක් වශයෙන් මම පූජා කරා. දුව උඹේ ලියුම මම ඉංග්‍රීසියට දැම මෙන්න ස්ලෝවකියන් මොකද මේක වටිනවා මේ නාකි නාකිච්චන්ගෙන් පිරිච්ච ලෝකේ චරිචුරු ගාන ලෝකේ මේ පොඩි ළමේ පයින් ඇවිදලා හිටපු ගැන ලියන මට තෑහෙන බයක් තියෙනවා එහෙට මේ කමටහම් වාර්තා කිරීම පිළිබඳව ඒකට මේ එල්ල කරලා බැන්නා කියලා කියයි දන්නේ ඇත්තටම එහෙම තරහකින් නෙවෙයි කිව්වේ නෑ ඇත්තටම නෑ බොහොම කරුණාවෙන් මේ බණ කියන්නේ ඉතින් හැබැයි මේ කොළ නාස්ති කරන්න එපා පෑන් නාස්ති කරන්න එපා කියන දේ ලියන්න. ලියපු ගමන් පුදුම සාන්තියක් එනවා. ඊට පස්සේ කමටහන ඉබේ සුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සුද්ධිය කියලා කියන්නේ. ඒක තමයි විසුද්ධිය කියලා කියන්නේ. ඒකට පාරයි බුදුහාමුදුරු පෙන්නේ නැතුව මේ පව් කරලා පශ්චාත්තාප වෙන්නවක්වත්. පව් කාරින්ද ගල් ගහන්නවක්වත්. අනිත් පව් කරන අය විනිශ්චය කරන්නවත් කිසිම ඕනකමක් අපිට නැහැ. ඕනේ නම් ගන්න. ඒවට අපි කියන්නේ පව් කොන්තරත් ගන්නවයි කියන්නේ. ගන්සබා බිස්නස් කියලා. ඒ දෙකෙන් එකක්වත් ඕනේ නැහැ. අපි මේ වාඩි වුණා. ඇවිද්දා. ඒකෙ මෙච්චර වෙලා මම දැනගෙන හිටියා කියන එක පොඩ පොඩ දවසින් දවස වැඩි වෙන බවට වග බලා ගන්නද. ඒකට තමයි තේරෙයි දවසක භාවනා කළ ප්‍රතිඵල නේ භාවනා කිරීමම සැප. පුඤ්ඤං මේ කතන්ති නන්දති මම පිනක් කරා කියලා සතුටු හැබැයි උගව දෙනෙක් දන්නේ මේ වර්තමාන මොහොතේ එළඹීම පිනක් බව. වර්තමාන මොහොතේ එළඹීම සතිය කියන එක පුණ්‍ය කර්මයක් කියලා උඟ දෙනෙක් දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන අපරාධේ කාලේ නාස්ති වෙනවා gedara හිටින අපරාණ බුද්ධ පූජාව තියාගන්න තිබ්බා. අපරාධේ බුද්ධ වන්දනා කරගන්න තිබුණා මේ ආපුවම ඒකත් නැහැ. ඒ නිසා මේ වැඩි නිකන් මොකද්ද කොහු කොහු වගේ ගතියක් තියෙන්නේ. පිංකම් ටික නැහැ නේ කට්ටියට කරගන්න. ඉතින් අපි බය නැතුව කැත නැතුව බෞද්ධයෝ ගෙන්නනවා වගේ මුස්ලිම් කට්ටියක් ගෙන්නවා මෙතේ. මේ මුස්ලිම් කට්ටිය අපම ඉතින් පිංකම් කෙරුවේ නැහැ කියලා ප්‍රශ්න නැහැ නේ. ඒගොල්ලෝ හරි සතුටින් ඉන්නවා. ඕගොල්ලන්ගේ රිට්‍රීට් එක දවසට අපි ගෙනිනවා මුස්ලිම් කට්ටිය ටිකක්. ඉන්නලා ඒගොල්ලන්ත් එක්කත් භාවනා කරලා බලනවා. මේ කට්ටිය තරහ වෙයි අපිට අපරාධ අපිට වන්දනා කරගන්නත් නැහැ gedara හිටියනම් බුද්ධ පූජාව තියාන තිබ්බා පින්කම් කරන්න තිබ්බයි කියලා. නමුත් මම මේ කියන්න දන මේ සති චිත්තක්ෂණයේ ඒ පින්කම් වල ඉහළම කෙලවර. එක සති චිත්තක්ෂණයක දස අකුසල කර්මපතම නැති වෙනවා. අන්න ඒක සමාදන් වෙලා සතුටින් ජීවත් වීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා